දෛ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්ම සාකච්ඡා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු සභාවට වෙන මොනවාරි කියන දේවල් තියෙනවා නම් ඒ ආරාධනාව ඉදිරිපත් කරන අපි පාසමත් ඇවිල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට අවසර ස්වාමීන් වහන්සේ පෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවට පටල වූ මම ආනාපානයයි සිතමින් ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කළෙමි. ආනාපානය මෙනෙහි කරන අතරතුරම විනාඩි 20ක් පමණ යන විට ආලෝක සංඥා විවිධ ආවිදින් මතුවන්නට විය. විටක ප්‍රදේශයේම ආලෝකමත් වූ අතර විටක තනින් තන ආලෝකමත් විය. ආනාපානය මෙනෙහි කරන අතරතුරම මූණ ප්‍රදේශ බෙල්ල අවට මස්පිඩු තද වෙන්නක් මෙන් දැනුනි. එම ප්‍රදේශ තදින් උණුසුම් වූ බවක් දැනුනි. එවිට මා තේජෝ ධාතුවේයි හඳුනාගති. මෙවන් අවස්ථාවලදී මස් පිටු තදවන විට පඨවි ධාතුව ලෙසද ශරීරයේ උණුසුම් වන විට තේජෝ ධාතුව ලෙසද හඳුනාගත යුතුයද මෙනෙහි කළ යුතුයද යන්න පහදා දෙනසේක්වා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. වාතාවරණ හොඳයි. අහගෙන ඉන්න කෙනාට පිරිසිදුයි කියන කාරණාව ප්‍රශ්නෙත් සරලයි. ඒ නිසා දැනගැනීම විතරයි කරන්න ඕනේ. මෙනෙහි කරන්න ඕනේ සම්මුති ධර්ම විතරයි. පරමාර්ථ ධර්ම මෙනෙහි කරන්නේ නැහැ. ඒ නිසා සම්මුතිය කරගෙන කරන යනකොට ඒ Tamanට විවිධ ඒ පරමාර්ථ වශයෙන් හේතුඵල වශයෙන් ධාතු වශයෙන් පේන ඒව මෙනෙහි කරන්නේ දැනගන්න. ඒ දැනගන්න එක වරදින්නත් ඉඳ සිට ප්‍රශ්නයක් නැහැ. ඒක නැවත නැවත පේනකොට සමන්ගේ සාමාන්‍ය බහුසුත ඥානත් එක්ක ඉතින් ගැලපෙනවා. ඉතින් හදිසියක් නැහැ. ඉතින් කරන්න කරන්න ගැලපෙනවා. ඒක නිසා ඒ වගේ යන වෙලාවේදී හැම වෙලාවෙදීම ආනාපානයට සම්බන්ධකම ආනාපානයට යන්න පුළුවන්කම තියෙන තාක්කල් භාවනාව කැඩලා නැහැ. අනිත් මේක දෙපොලක ඒක සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ යෝගාවචරගේ හිත පිරිසිදුද. ආලෝක පෙන්වත්, පුණසොන් සීසලති පෙන්වත් ආනාපානට සම්බන්ධයේ තියෙන ඒක සම්බන්ධයේ තියෙද්දි ආලෝක පේනවා. තියෙද්දි උණුසුම් සීසි ගති පේනවා කියනකොට කිසිම චකිතයක්, කිසිම සැකයක්, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අන්නේ පිරිසුදුකම ඇති කරගන්න නැතුව මේ රිට්‍රීට් එකෙන් ගෙදර ගියොත් ඉතින් රිට්‍රීට් එක නාස්ති උනායි කියලා කියතයි. කාලේ නාස්ති උනායි කියලා කියන්න පුළුවන්. ඒ නිසා ඒක තමයිලට ඔක්කොටම ගැළපෙන ක්‍රමෙ නෙවෙන්න පුළුවන්. නමුත් මෙහි උගන්වන්නේ ඕක තමයි මොන සතුරුදාය කාරණාවක් ආවත් අසතුරුදාය කාරණාවක් ආවත් මූල කර්මස්ථානත් එක්ක ඇසුර තියෙන තාක්කල් භාවනා කරලා නැහැ කියලා හිතා ගන්න. අවසර ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී සිටින විට ආස්වාසය හා ප්‍රස්වාසය අතර ඇති හිදස පැහැදිලිව පෙනුණත් ප්‍රස්වාසය ආස්වාසය කෙලවරින්ම පටන් ගන්නා බවක්ද ප්‍රාස්වාසයෙන් පසු ආස්වාසයට පෙර තරමක හිදසක් ඇති බවද වැටහි. මේ අවස්ථාව කෙලස් නොමැති අවස්ථාවක් නම් භාවනාවේදී අප විසින් උත්සාහ ගත යුත්තේ එම අවස්ථාව නැති කර අවස්ථාව හැකිතරම් දුරට හඳුනා ගැනීමටද සිතුවිලි දෙකක් අතර හිදස් හොඳින් පෙනී යන අතර සිතුවිලි කිසිවක් නොමැති අවස්ථාද නිතර දැකිය හැක සිතුවිලි නොතිබූ අවස්ථාව අවස්ථාද කෙලස් නොමැති නිසා ඒවාද වැඩි කර ගැනීමට වෙහෙසය යුතුයද ආනාපාන සතිය වැඩිම තුලින් එය ඉටුවන ආකාරය කාරුණිකව පහදා දෙනු මැනව ඔබ වහන්සේට තෙරුවන් සරණයි මේකෙත් හොඳයි ඉදිරිපත් කරලා තියෙන කාරණා හොඳයි මම හොඳට මතක තියාගන්න ඉස්ලාම අපි කරන්න ඕනේ ඉන්න ඉරියව බලන එකයි ඊගාට ආනාපානේ යාලු කරගන්න එකයි ආනපනේ දැනගත්ත තරමට ආනපනේ ස්වභාවික ලක්ෂණ ගති ආකාර සටහන් දැකගත්ත තරමට තමයි ආනපනේ නැති තැන දකින්න පුළුවන්. ආනපනේ ගෙවිච්ච තැන බලන්න පුළුවන්. ඒ නිසා නැස්චාර්ත්‍ය දකින්න පුළුවන් වෙන්නේ අස්චාර්ත්‍ය හදාරපු තරමට. ඒ නිසා අස්චාර්ත්‍ය හදාරන්න. ආස්වාසේ ඉන්නකොටම මෙනෙහි කරන්න. ඒකේ තියෙන උණුසුම් සිසිල් කම්පන චංචල ගති බලන්න. ඒක බලපු තරමට හිත සතිමත් වෙනවා, උද්‍යෝගිමත් වෙනවා, සතිය අප්‍රමාද වෙනවා. එතකොට පේනවා එහෙම පේන්නේ නැත්තනක් තියෙනවා. පේන්නේ නැති දෙන බලන්න බෑ. අපේ ඉඳුරන් කිසිම කෙනෙක් නැස්චාර්ජේ බලන්න හැදිලා නැහැ. ඒක අවමංගල්‍යයක්, ඒක මූසලකමක්, ඒක කම්මැලිකමක් කරලා තියෙන්නේ. බුදුරජාණන් කියන්නේ තියෙන එක බලන්න. හැබැයි හොන්දට විස්තර සහිතව බලන්න. ස්කිට් වෙලා බලන්න බලනකොට ඒ බලන එක නැහැ. ප්‍රස්වාසයේ අග එහෙම දකින්න දෙයක් නැහැ. ආස්වාසයේ අග නැහැ. ඒක ලොකු කරන්න තමයි ඕනේ. නමුත් ඒ සඳහා පටන් ගන්න බෑ. ඒක තමයි යන්න බෑ. නිසා ඉඳගත්ත ගමන් හොඳට ඉරියව්වට හිත දාලා ආනපන යාලු කරගෙන ඒක ගොරෝසුට පේන වෙලාව හොඳට පේන වෙලාවදී ඒ විස්තර ඔක්කොම එකතු කරනකොට අනිවාර්යයෙන්ම හිත යන්නේ ඒක නැති තැනට මේ හිතවිල්ලක් එනකොට බය වෙන්න එපා පශ්චාත්තාප වෙන්න එපා ඒ හිතවිල්ල එක යායට තියෙන එකක් නෙවෙයි හිතවිල්ල වල ඇහිදල් තියෙනවා අන්නේ ඇහිදල් දකින්නේ හිතවිල්ල දැක්කොත් විතරයි අපිට වෙලා තියෙන හිතවිල්ල දකින්නකොටම කේන්ති ගිහිලා ද්වේෂගත වෙලා. ඉතින් ඊට පස්සේ දකින්න බෑ. අනිතක හිතවිල්ල දැකීම භාවනා කියලා උඟ දෙනෙක් හිතන්නේත් නැහැ. ඒ නිසා හිතවිලි පේන්න අරින්න ඒක අපි වමනාවෙන් මතු කරගත්ත දෙයක් නෙවෙයි ආනාපාන යනකොට හිතවිලි එනවා ඒ සද්ද එනවා. ඉතින් අපි මොනව කරන්නේ? ඔය හද්ද එකක්වත් එක යායට යන්නේ මේ සද්ද හැම එකක්ම කැඩි කැඩි යන්නේ ඒ වගේ ඝනේ වශයෙන් හෝ විනිභෝග කරන්න. සමූහයේ වශයෙන් හෝ විනිභෝග කරන්න. එතකොට අතරමැද තියෙන හිස් තැම්පේනවා. ඒක ඒ අතරමැද හිස්තැන් බලන පැත්තෙන් බැලුවොත් මොනවක්වත් පේන්නේ නැහැ. අවුලක් මුලේ ඉඳලම අවුලක්. බලන්න තියෙන ටික. අස්ත්‍යාර්ථේ දැනෙන දේ, වැටෙන දේ. ඒක බලන්නේ නැතුව නොවැටෙන දේ බලන්න හදනවා කියලා කියන්නේ ආදායාව අල්පත ගත්තාසේ. ආඳ අල්ලනවා නම් අල්ලන්න ඕන ඔළුවේ. යන්නල්ල වලිගෙන් ඇල්ලුවොත් දුෂ්කල පයින්නවා. සර්පය අල්ලනවා නම් බුදුරජාණන්සේ සඳහන් කර තියෙනවා වලිගෙන් අල්ලන්න බෑ අල්ලපු ගමන් කනවා. අල්ලන්න බෙල්ලේ. ආශ්‍රද ප්‍රසද්දේ පේන පැත්ත බලන්න. ඒක උන්ට විස්තර කියන්නේ. කියනකොට නොකියාම ගිහිල්ලා අන්තිමට පේනවා ඒක ඉවරයක් තියෙනවා. ඒක යහයට යන්නේ මේ ලෝකේ කිසිම දෙයක්. ඉතින් ඒක ගැන මේ ලෝකේ හොඳයි කියලා හිතන එක කරන කනගාටු වෙනවා. මොකද හොඳ දේ කැඩි කැඩි යන්නේ. නමුත් බුදුන් කියන ලෝකේ කියන්නේ නරක දෙයක්. ලෝකේ කියන්නේ දුකක්. ඒකේ තියෙන කඩ කඩ වෙච්ච ස්ථාන ටික බලන්න. ඒ කඩ වෙච්ච තැන් වල නරක නැහැ. ඒ හිත් තැන් වල නරක නැහැ. ඒක වැඩි කරන්න තියෙන එක බලන්න. ඒක නිසා මේ කියන කාරණාව හදිහට මේ විප්ලවවාදීව කල්පනා කරන්නේ නැතුව කොච්චර භාවනා කරගෙන ගියත් ඒ කමඨාන සුද්ධ උනේ නැත්තම් සාකච්ඡා උනේ නැත්තම් Taman වෙන දේ කියා ගන්න බැරි නම් ඉතින් එතන සෑහෙන පල්වීමක් සිද්ධ වෙනවා මෙට්ට ඇවීමක් සිද්ධ වෙනවා එක තැනම හරියට හිත කුරුවල් වෙනවා හරියට හිත කනකාට වෙනවා කම්මැලි වෙනවා ඒක හැබැයි ඉතින් Tamanගේ මෝඩකමක් මේ ධර්මයේ හෝ මේ මාර්ගයේ ඇති වැරද්දක් නෙවෙයි. ඒ නිසා ඒක ඉක්මනට ගෙවම් කරන්න, හෙලි කරන්න. හෙලි කරපු ගමන් විවෘතයි. වසංගණ්ඩ වසංගණ්ඩ කෙලෙස්. මෝඩකම හරි කමන්නේ දන්න ක්‍රමයට. ඉතින් සමහරව හරි සබකෝලයි හෙලි කරන්නම බෑ. ඉතින් ඒකට ඒගොල්ලෝ මේ මොවින්න වෙන්නේ ඉන්නවා. ඉතින් ඒකට කමඨාන සුද්ධ වෙන්නේ නැහැ. නමුත් සාමූහික කමඨානේදී අනික් කොල්ලෙකුට කන රත් වෙන්න ගහනකොට මෙයාගේ ටිකක් රත් වෙනවා. අර ළඟ ඉන්න කෙනාට ගහනකොට ගහන්න ඕනේ ඒලට ඇඬුම් පනින්න ගහන්න ඕනේ. කඳුළු පනින්න ගහන. ඒක ළඟ ඉන්න කෙනාට තේරෙනවා මාත් කතා කරනම් මටත් මේකෙම තමයි හම්බ වෙන්නේ කියලා. ඒ නිසා ඔය ප්‍රසිද්ධ ඉස්කෝලවල ප්‍රසිද්ධ දඬුවම් කරනවා. ළමයි ඔක්කොම ඉස්සරහ තියලා ගහන වෙලාවේ හතරක් පහක් වැඩි කරපේ කාඩේ තියන අනිත් ඒගොල්ලත් එක් ගෑනවා ගහනවා. කමඨාන පොදු කමඨාන සුද්ධ කිරීමේ ලාභය ඒකයි. ඉතින් අද අපි තුන්වෙනි දවසේ වෙනකොට ඉතින් ඉදිරිපත් කරන්න තියෙන ක්‍රමේ තේරුම් ගන්නවා කොච්චර නාකි වුණත් ඒ වැඩේට නම් බොළඳයි. මේක නම් කනගාටු වෙන්න එපා. අපිට ඕනලා තියෙන්නේ බොළඳ භාවය ඇති කරන්න තමයි. ඒ නවකම ඇති කරන්න තමයි. දන්නවයි කියලා හිතාන හිටියානම් ඒක තමයි අමාරුම දේ මකන්නේ. ඉතින් මේකදී බලන්න දන්න දේ දැනගන්නකොට තමයි නොදන්න දේ පිළිබඳ වැටහීම එන්නේ. ඒ නිසා අපි ඉස්සෙල්ලා දන්න දේත් එක දන්න ක්‍රමයට යන්න. ආස්වාස් ප්‍රසස් දකින්නට ගන්න පුළුවන් තරම් තොරතුරු ගන්න. ඉතාම ආසන්නේ ආස්වාසේ නිමාව, ප්‍රසස්සේ නිමාව දැක ගන්න පුළුවන්. හැබැයි ඒක බලන්න යන්න එපා. මම මේ කියනකොට මම දන්න වැටහෙනවද කියලා. නමුත් කියන්න ඊට වැඩි වෙන ක්‍රමයක් මම දන්නේ. ඕක තමයි ක්‍රමය. අවසර ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් සක්මන් භාවනාවේ යෙදෙන අතරේ පාදයේ ඇඟිලි වලට වැලි වල සිනිඳු ගතියත් විලුඹ තැබීමේදී පොළවේ තද ගතියක් දැනුනි. මේ වෙනස ගැන මෙනෙහි කළමි. පසුව නැවතත් වම දකුණු වශයෙන්ම පමණක් මෙනෙහි කළමි. එසේම පොළව වැලි මෙන්ම පාද යන සියල්ල රූප බව සිහියට නැගුනි. දැනුම් සිත්තිලි නාම වශයෙන් ඇඟුනි. මෙසේ මෙනෙහි කිරීම පිළිබඳව ඔබ වහන්සේගෙන් දෙපා නැමද උපදේශ පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. මේ ක්‍රමය මෙනෙහි කරනකොට වෙනදට වැඩිය පියවර ගාණක් සතිය පවත්වන්න පුළුවන්ද නැත්නම් වෙනදට වැඩිය විනාඩි ගාණක් සතිය පවත්වන්න පුළුවන්ද එහෙම නැත්නම් සතිය පැවැත්වීම පුදුයි සවැත්තු සතිය පැවැත්වීමේ අඩුවද්ද වැඩියද්ද වෙලා තියෙන කියන එක මම දැනගන්න කැමතියි මේ ලියාපු එකනාගෙන් කැමතිද ඒක සභාගත කරන්න මේ මෙනෙහි කිරීම නිසා වෙනදට වඩා සක්මන අවදි ගතියක් සතුටුමත් ගතියක් වැඩි වෙලාවක් ඉන්න පුළුවන් ගතියක් වෙනුණාද එහෙම නැත්නම් නැද්ද කියන කාරණාව හෙලි කරනවා නම් මේකට උත්තර ලේසි කවුද මේ කැමැතිද ප්‍රශ්න ලියපෙන්න ඉදිරියපත් එහෙම නැත්නම් අපි අහීගාව ප්‍රශ්නෙට ටිකට කරලා බලන්න කරනකොට සතිය වැඩෙනවද නැද්ද කියන එක ඊට වැඩිය අද සක්මන තොරතුරු දායකද නැද්ද කියන එකත් අනිත් දවසේ ලිපිය ලියනකොට වාක්‍යයක් දාන්න. අවසර ස්වාමීන් වහන්සේ ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී සිත පිහිටුවා ගත හැකිනම් භාවනාවේදී තරමක් වේගවත්ව ගමන් කිරීම නිවැරදි වේද පහදා දෙන්න. ඒකත් අර ඉස්සෙල්ලා වගේ ප්‍රශ්නයක් වේගයේ ප්‍රශ්නයක් කරගන්න එපා. බලන්න සතිය වැඩෙන්න කරන්න ඔක් ප්‍රස්ථානයක් කරන්න. සතිය වැඩි වීම සඳහා කළ හැකි අනුග්‍රහයක් කරන්න. සප්පාය කරනු සලසලා දෙන්න. වේගය පිළිබඳ කිසිම දෙයක් බුදුරජාණන්සේ සඳහන් කළා නැහැ. ඒකයි ඉස්සල ප්‍රශ්න කියන්න තියෙන්නේ කොයි විදියෙ මෙනේ කරාද? සතිය වැඩෙන ආරයක් නම් තියෙන්නේ. අප්‍රමාදේ වැඩෙන ආරයක් නම් තියෙන්නේ. ඒක මට කියන්න බෑ. ඒක බලපෙන්නම කියන්නේ. මේ දෙවෙනි එකනත් ඒකමයි ප්‍රශ්නේ. වේගය වැඩියෙන් ගියොත් හොඳ හිමීටද ගියොත් කියලා බලන්න වැඩි පියවර ගාණක්, වැඩි විනාඩි ගාණක්, වැඩි තප්පර ගාණක් සත්‍ය පැවැත්වීම සඳහා අප්‍රමාද වීම සඳහා සුදුසු වේගය ඇඟට තීන්දුව කරන්න දෙන්න. Taman ඒ ගැන සැලකිල්ලෙන් ඉන්න, අවදියෙන් ඉන්න එච්චරයි කරන්න තියෙන්නේ. අවසර ස්වාමීන් වහන්සේ, ගරුතර ස්වාමින් වහන්සේ, හුස්ම රැල්ල සියුම් වී නොදැනී ගොස් ආලෝකයක් මතුවේ. හුස්ම රැල්ල නොදැන නමුත් එය තිබුණු තැන අරමුණු කරගෙන සිටිමි. කය නොදැන. රත් වීම, බැගිරීම, ඉහළට එසවීම අරමුණු වේ. පැවති ආලෝකයේ වෙනස් වී සුදු පැහැ ආලෝකයක් පැතිර යයි. සුදු පැහැ අරමුණ කරමි. සතුටක් පැතිරේ. ඔය මේ විදිහට මේ අරමුණ හරහා ගිහිල්ලා අපිට හිතෙනවා ආනාපාන විතරක් නිවන් දකින්න බුදුක ප්‍රශ්න අහනවා. නමුත් ආනාපාන ඉවරෙච්ච ගමන් ඉතුරු භාවනා ටික එයා කරලා දෙනවා. ආලෝක මතුවේ යුනසුන් සිසිල් ගති මතුවේ ධාතු මනසිකාරයට ගෙනියයි කර්මානු රූපයයි. ඒ කොයි එක ආවත් එකක්වත් ආනාපානට ඉස්සරහින් තියන්න යන්න එපා. තම මතක තියානින්න මෙනෙහි කරනවා නම් නැත්නම් නැවත යනවා නම් යන්න ආනාපාන. මේ වෙන ඕනම දෙයකින් මම කියන්නේ කවුද කියන කල්ලා ගන්නවා මිසක්කා මේ එකකවත් නැහැ හීන පලාබල නිමිති නෑ මොනක්වත් නෑ. ඒ එක එකන මේ භාවනා කරලා දෙනවා ආනපානෙන් නැත්තම් කායගත සතියෙන් යම් ප්‍රවීණතාවයක් ආපු ගමන් ඉතුරු ටික භාවනාවට පාර ගන්න. එයාට ඕන දේ උගන්වයි. ඒ දේ කවදාකවත් අපත්‍ය වෙන්නේ නෑ. විරසක වෙන්නේ නැත්නම් පටල වෙන්නේ නැහැ. ආනපනේ පැත්තකදීදී මොන දේ දැම්මත් අපි දන්නේ අපිට ගැළපෙනවද නැද්ද කියලා. ඒ නිසා ඒ ගැළපෙන දේ වෙනකොට තමයි මතක තියාගන්න සැකනම් බයක් ඇති වෙනවා නම් ස්ථිර භාවයක් නැත්තම් බලන්න ආනපානේ හෝ ඉන්න ඉරියව්ව තියනවා කියලා. ඒකට යන්න පුළුවන් නම් භවනා කරලා නැහැ. ඔය මොන පේන මොනම දෙයකින්වත් මොනම නිමිත්තක්වත් ගන්න යන්න එපා. ඒක පේන දේ පෙනිච්චාවයි තමයි තියෙන්නේ. අනිත් දවසෙත් ආයෙසරයක් ආනපාන දිගේ ගිහිල්ලා ඒ පේන පේන දේවල් වලින් පරණ තියෙන ගැට, කර්ම ගෙවිලි, කෙලස් ගෙවිලි සිද්ධ වෙනවා. මේ ඇයි එහෙම වෙන්නේ කියලා අහන්න ගියොත් වෙන්නේ මොකද්ද අර తాවකාලිකව ආපු නිමිත්ත නතර කරගෙන ඒකත් එක්ක පටලවා ගන්න. අපිට කරන්න තියෙන්නේ ඔය යන්න අරින්න නැවත නැවතත් දිගටම ආනපනෙ ගෙවුනත් අර කියලා තියෙන විදිහට තිබුණු තැන හෝ බලනවා. එහෙම නැත්නම් සැකයක් ආවොත් මම නැවත ආනපනෙ බලන්න ඕනේ කියන හැඟීම ඇති කරගත්තකම ප්‍රශ්නේ ඉවරයි. උගා කමඨාන සුද්ධ වෙනවා. අවසර ස්වාමින් වහන්සේ තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. දෙවන දිනේ වන අද දිනේ ඔබ වහන්සේගේ උපදේශ පරිදි සක්මන් භාවනාව හා පරයන්ක භාවනාව කරගෙන ගියෙමි. සක්මන් භාවනාවේදී ලනුපැදුරට වඩා ඉහළ වැලි මළුවේදී ස්වභාවයෙන්ම ගමන් කරන බව දැනේ. එහිදී ආයාසයේ ආයාසයේ ඔසවනවා, ගෙනියනවා, තබනවා වශයෙන් විශේෂයෙන් උවමනාවෙන් සිහි කිරීමට අවශ්‍ය නොවේ. මා ගමන් කරන බව දැනගෙන ඉබේටම ගමන් කරමි. සිත පිට ගිය වාර ගණන බොහෝ අඩුයි. ඉන්පසු එහිම පර්යංකයට හිඳ ගනිසි ආස්වාසය හා ප්‍රස්වාසය කලින් දින දෙකේදී වාගේම ඉතා කෙටිව දැනුනි. අපහසුතාවයක් නොදැනි. තව තවත් ඒ දෙසටම සිත යොමු කිරීමට සිටේ. බොහෝ වේලාවක් එසේම සිදුවිය. පසුව කෙටිව දැනුම් ආස්වාසය හා ප්‍රස්වාසයද නොදැනී යන බවක් දැනේ. එවිට හුස්ම රැල්ල මා සෙව්වේද නැත. එවිට නිල් පාට ආලෝක ධාරාවක් මුදිනින් කහ පැහැති ඉරක් මෙන් මා ඉදිරියේ දැర్శණය විය. මාගේ සිතද ආලෝකමත් වූ බවක් දැනුනි. සිතට සතුටක්ද දැනුනි. මා පර්යංකයෙන් නැගිටින විටදී කෙටි හුස්ම රැල්ල ගැන මා අවධානය යොමු නොකළේ. එය නිවැරදිද කියා මා දැනුවත් නැත. ගරු ස්වාමීන් වහන්සේ තව තවත් එවිට මා කෙටි ආස්වාස හා ප්‍රස්වාසයට හිත යොමු කළ යුතුයද යන්නත් මා ඉන්පසු භාවනාවට යොමු විය ආකාරයත් පැහැදිලි කර දෙන්න නැමෙන් ගෞරවයෙන් ඉල්ලමි. වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේ. මේකේ බොහොම විචාර කරගත්තොත් හොඳයි. එහෙම නැත්නම් විග්‍රහ කරගන්න පුළුවන් කාටත් සාකච්ඡා කරන්න පුළුවන් කරුණු රාශියක් තියෙනවා. කරුණු කියන්නේ ලියවිලා තියෙනවා. එකක් තමයි සක්මන් කරනකොට අනායාසයෙන් වැල්ලේ යනකොට ස්වභාවික සක්මන් කරන බව, විදින බව වැටහෙනවායි කිය. එතකොට මේ ආයාසිකින් තොරව සක්මන් කරනකොට මේ වම, මේ දකුණ, මේ ඕසෝන යවන තවන මොනක්වත් නැතුව gediye පිටින්ම සක්මන් කරනවා. අන්න ඒ වෙලාවේදී මොකද්ද වැටහෙන්නේ කියලා මට දැනගන්න කැමතියි. අනික් කට්ටියක දැනගැනීම පිණිස මේ මේ ප්‍රශ්නේ අහපු කෙනාගේ මං අහන්නේ එතකොට මම දැන් ඉඳගෙන නෙවෙයි මම හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි ඇවිදින්මින් ඉන්නවා කියලා දන්නේ කොහොමද? ස්වාමීන් වහන්සේ මම සක්මන් කරද්දී මට දැනෙනවා මං ඉබේටම ඇවිදගෙන යනවා වගේ. එතකොට මට අපහසුවක් දැනෙන්නේ නැහැ වම දකුණ විදියට මෙනෙහි කරන්න අවශ්‍යත් නැහැ. මම කිසිම අපහසුවක් නැතුව ඉදිරියට සක්මනේ යනවා මට ඒ වෙලාවට දැනෙනවා මං ස්වභාවිකව ගමන් කරන ආකාරයක් මට දැනෙනවා. එතකොට දන්නේ කොහොමද ඉඳගෙන නෙවෙයි කියලා දන්නේ කොහොමද හිටගෙන නෙවෙයි කියලා දන්නේ කොහොමද නැත්තම් නිදාගෙන නෙවෙයි කියලා ඒ වෙලාවේ වැටහීමක් තියනවාද ඒක කොහොමද තමන්ගේ අත්දැකීමත් එක්ක භාවනා මෙතෙන්ට ගියේ නැති කෙනෙකුට විස්තර කරන්නේ මං ඇවිදිනවා කියලා මට දන්නවා. මොකෙන්ද දන්නේ? මොකද්ද Tamanට ඒ බවට දෙන ඉඟිය? සංඥාව, නිමිත්ත. කකුල ස්පර්ශ වෙනවා දැනෙනවා මට පොළවේ. එතකොට විලුඹ දෙසිනුයි පතුල දෙසිනුයි වැලි වලට ගැටෙන බවක් දැනෙනවා. එච්චර තමයි අපි පටන් ගන්නකොටම දැනගන්න ඕනේ. ඉඳගෙන ඉන්නකොට හැපෙන තැන අපි දන්නවනේ. ඉඳ ගන්නකොටම සලකුණු කරගන්න මෙන්න මෙහෙමයි ඉඳගෙන ඉන්නකොට. ඊට පස්සේ ඇවිදලා ගිහලා සක්මනට යන්න. සක්මනට ගියාට පස්සේ බලන්න කොතනද ගැටෙන්නේ. දැන් මේක ඉඳගෙන ඉන්න ගැටුම නෙවෙයිනේ සක්මනේදී ගැටෙන්නේ. ওই දෙක වෙනස් කරන එක විතරයි ඔය භාවනා දෙකේ තියෙන්නේ. ඉතින් ඕකට තමයි අපි මේ මුග මුලමදාක බලනවා নানা ආකාර දේවල් කරන්නේ. ඒකට සක්මනේ හිටගෙන බලන්න හිටගෙන ඉන්නකොටත් බර දැනෙනවා. හැබැයි ගමන නැහැ. ඊට පස්සේ ඇඳට ගියාට පස්සේ නිදාගත්ත වෙලාවක බලන්න මම දැන් ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි ඇවිදින්නේ නෙමෙයි මේ ඉඳ නිදාගෙන ඉන්න බව. ඉතින් ඔය දේ දැන ගැනීම සඳහා අපි මේ හතර ගලපන්න නැතුව සංසන්දනය කරන්න නැතුව කියන්න බෑනේ. ඒ නිසා අපි සක්මන් කරනකොට තටමන තා කිසිම සක්මන් බහනාවක් වෙන්නේ නැහැ. කොයි වෙලාවකරයක අනායාසයෙන් යන කම්ම සක්මන් මළුව පුරුදු කරගන්න ඕනේ. වේගය දැනගන්න ඕනේ. බලන්න ඕනේ මුදුරද ඈතද කියලා දැනගන්න ඕනේ. මෙනෙහි කිරීම අවශ්‍ය තාක්කල් කරන්නේ. මේක හරියට පොඩි එකා දඬුවට අල්ලගෙන නැගිටින සාක්කල් දඬුවට ඕන. නමුත් ඇවිදින්න පුළුවන් උනාට පස්සේ දඬුවට ඕනේ නැහැ. ඒ දඬුවට අල්ලගෙන යන තාක්කල් ධක්මන් භාවනාව වෙන්නේ නැහැ. එතකම් පුහුණුව තියෙන්නේ. ඉතින් අපි කොයි වෙලාව ආකාරයේ පුරුදුලා යනකොට දැන් හොඳට දන්නවා මේ කවුරුත් ඇවිල්ලා බුදුහාමුදුරු කියලා දෙන්න ඕනේ නැහැ නේ. ඇවිදිනකොට මේ කකුල් දෙකේ තියෙන ප්‍රශ්නේ කකුල් දෙකයි දැනීම තියෙන්නේ, නිමිත්ත තියෙන්නේ කියන එක. ඒක හොඳට කියනකොට කියන්නේ ඉඳගෙන ඉන්නකොට නෙවෙයි. ඉඳගෙන ඉන්නකොට වෙන විදියක ස්පර්ශය තියෙන්නේ. ඇවිදිනකොට වෙන විදිහකට ස්පර්ශය තියෙන. නිදානිනකොට ස්පර්ශය තියෙන වෙන විදිහට. එතකොට දැන් අනිද්දාවසේ හිතන්න මේක සුද්ධ පවිත්‍ර කරගත්ත වෙලාවක මෙහි ඉඳලා වාහනයක් නැතුව අපිට හන්දියට බස කෙනකම් වාහනයක් නැකම් පයින් යන්න ඕනයි කිය. ඉතින් එතකොටත් අපිට පුළුවන් මේ ඇවිදින බව දැනගන්න. ඒකට සක්මන් මළුව හදාගෙන දඟලන්න ඕනේ නෑනේ. පුළුවන් තරම් බලනවා. වැඩි කවුරුත් එක්ක කතා බතා කරන්නේ නැතුව යනකොට මේ වම දකුණ ඒක පුළුවන් තරම් අනායාසයෙන් වෙන්න අරින්ද කවදාකවත් ගමන විඩාව දැනෙන්නේ නැහැ. ඒකට අපි ලොකු සංජය පාවිච්චි කරේ විස්්‍රාම වෙනවා. එතන එතන එතන එතන වැඩේ වෙන්න දුණු විස්්‍රාම වෙනවා. ඉතින් ඊට පස්සේ කියලා තියෙනවා සක්මන් කරනකොට පරියන්කයට ගියාට පස්සේ හුස්ම තැල්ල නොදැනී යෑම වැටෙනවායි කිය. හුස්ම තැල්ල තියෙන එක වැටෙන එක නම් හරි. නමුත් කාට හරි විස්තර කරන්නේ කොහොමද නොදැනී යෑම වැටෙනවායි කියන එක කොහොමද විස්තර කරන්නේ? ස්වාමීන් වහන්සේ මට ඒ වෙලාවට මේ හුස්ම දැන් කෙටි හුස්මක් තමයි දැනුනේ. ඒකත් මම ඒ දෙස බලාගෙන ඉන්නකොට කෙටි හුස්මත් ආස්වාසේවත් ආස්වාසේවත් මට දැනුන්නේ නැහැ. ගොඩක් කලාවක් ගියාට පස්සේ. ඊට පස්සේ තමයි මම ඒ පස්සට පහුවෙලා මම ඒ දෙස අවධානය යොමු කරෙත් නැහැ. ඔහේ මම බලාගෙන හිටියා. එතකොට තමයි මට මේ ආලෝක ධාරාවන් දෙකක් එහෙම මතු වුණා. මම ඒ දිහා බලන් හිටියා. හිතට සතුටක් දැනුණා. ඒත් එක්කම මට ආයිමත් හිතුණා මම ආස්වාදයේ දිහා බලන්න ඕනද කියලා. ඒ වුණාට මට ඒ ගැටලුවක් ආව මං එහෙමම ඉන්නවද කියලා. එහෙම මං ගොඩක් වෙලා එහෙම පරියන්කෙම නිස්සබ්දව හිටියා. මගේ ප්‍රශ්නේ බොහොම විශේෂ ප්‍රශ්නයක්. මගේ මං අහන්නේ අනායාසයෙන් සක්මන් කරනකොට මම සක්මන් කරන බව ඉඳ ගැනීමට සාපේක්ෂව දන්නවා මේකයි කියලා. ඒ වගේ ආශ්වාසය මගෙන් ගෙවි යන බව දැනගත්තේ කොහොමද කියන එකයි මගේ ප්‍රශ්නේ. තියෙන පොට දැනගන්න එක මට ප්‍රශ්නයක් නෑ. ඒතකොට කියයි කුණුසුම සිසිලත කම්පන චංචලයි. දැන් ආනපනේ ගෙවිමින් යන බව අතහගත්තේ මොන සංඥාවෙන්ද මොන නිමිත්තෙන්ද මොන ලක්ෂණයෙන්ද කියලා. ඉතාමත්ම කෙටිව දැනුණ මුලින්ම ඊට පස්සේ මම නැවතත් ඒ කලින් ආස්වාසය දැනෙච්ච නාසිකාග්‍රය දිහාම අවධානයෙන් බලාගෙන ඉනකොට හුස්ම ගන්නව බවක් දැනුනේත් නැහැ පිට වෙනව බවක් දැනුනේත් නැහැ. ඔය ටික අපිට කියන්නේ හුස්ම දැනීමට සාපේක්ෂව මෙතනේ දැනීමේ සංඥාව නැතිකම තමයි මෙතන සංඥාව හුස්ම පිට කරනකොට යම් සංඥාවක් තිබුණ නිසා ඒකට සාපේක්ෂව තමයි දැන් කියන්නේ මේක දැන් නැහැ එච්චරයි. ඒ නිසා අර තියෙන වෙලාවේ අල්ලගත්ත මිනිස්සයාට මේ හුස්ම ගොරෝසු වෙලා මේ ආස්වාසය මේ ප්‍රසවාසය කියලා යාට ලොකු ගමනක් කරගෙන යන්න පුළුවන් ටික වෙලා ගියාට පස්සේ මේ තියෙන එක මේ අස්පනා අපිට කිසිම කෙනෙක්ගේ බලපෑමකින් තොරව මේ තියෙන දේ නැති වෙනවා. නැති වෙනකොට ඒක අවබෝධ කරනවා කියන එකයි අවබෝධ නොකරනවා කියන එක තමයි යෝගාවචරය පුතඥය කියලා කියන්නේ. පුතඥය තියනවා දන්නෙත් නැහැ නැතිනවා දන්නෙත් නැහැ හුස්ම ගන්න නෙවෙයි බලන්නේ. යෝගාචරය බලනකොට පේනවා මේ ආස්වාසය මේ කම්පන චංචල වශයෙන් තිබුණ එක මගේ කිසිම බලපෑමකින් තොරව මේ කපුරු පිට්ටුවා වගේ නැති වෙලා යනවා. ඉතින් බුදුරජාණන්සේ කියනවා මේ තියෙන හරියක් ලෝකේ තියෙන දුක්. දැන් Tamanට පේනවා ඒ දුක් 100%ම නැති වෙනවා මගේ බලපෑමකින් තොරව. එච්චරයි. ඒ නිසා ඒකට කියනවා ආස්වාසේ නිරුද්ධ වීම කියලා. ප්‍රස්වාසේ නිරුද්ධ වීම කියලා. ඉතින් ඒ සඳහා මොකද්ද මම තවත් ප්‍රශ්නයක් අහනවා. ඒ විදිහට දිගට තිබුණ ගොරෝසුතුන ආශස්වසස කෙටි වුණා. කෙටි වෙලා නොදැනී යන තැනට යනකොට මේක හරිපාර කියලා අපි එකඟ වෙමු. එහෙමනම් ඒ වගේ වෙලාවක යෝගාවිතටය මොකද්ද කළ යුත්තේ කියලා මං අහුවොත් දන්නේ නැති කෙනෙකුට කොහොමද කියන්නේ? මේක දිනු කරන්න මේකට අනුග්‍රහය පිණිස කුමද්ද කළ යුත්තේ? අසාධාරණයිද මගේ ප්‍රශ්නේ අසාධාරණයිද නැත්නම් අස්වාභාවිකද? නැත්තම් මේ ප්‍රශ්න උත්තර දෙන මනසේ අමාරුවේ දාන්න හදනවා කියලාද හිතෙන්නේ. මගේ ප්‍රශ්නේ tempat වේ ගණන ආස්වාස් ප්‍රසවාසයේ තවදුරටත් tempat වීම සඳහා කුමක් කළ යුතුද? මට හිතෙනවා ස්වාමීන් වහන්සේ තව තවත් මම ඒ කෙටි ආස්වාසය සොයලා ඒ දෙතටම අවධානය යොමු කරොත් නිවැරදිද කියලා. ඒකට තමයි තකතිරුකම කියලා කියන්නේ. සමා වෙන්න ඕන ආයි වචන වලට. එහෙම මොනවා කෙරුවත් tempat වීම නැති වෙනවා. පැහැදිලි විදිහට මොනක්වත් දාන්න එපා. එහෙම යමක් නොකර ඉන්න පුළුවන් නම් ඒ වෙලාවේ ඒක තමයි එකම දේ කළ යුතු දේ. ඊට පස්සේ ආයෙ කෙටි ආශාසය බලන්න යනවා. ආයෙ ලොකු එක බලන්න හදනවා. ආයෙ සියුම් එක බලන්න හදනවා කියලා කියන්නේ අර බබා නිදාගත්තට පස්සේ බබාගෙන් කූද්දලා අහනවා ඔයාට නිින්ද ගිල්ලද කියලා. මම නැලවිලි කවි කියන්නද නැත්තම් නතර කරන්නද ඔයා නිදිද නිදා ගන්නකොට මට කියලා නිදා ගන්නකෝ ඉතින් ඌට පුළුවන් නම් අම්මගේ හොම්බට දෙකක් අයිනවා මේ අම්මට මව් නෝනවත් නැහැ කියලා. ඒකට සංසිඳ වීම නම් අවශ්‍ය කරන්නේ ඒ සංසිඳ අවස්ථාන්ටනේ අපිට තියෙන හැම ඥානයක්ම හැම යාළුවෙක්ම හැම නෑදෑයෙක්ම හැම වස්තුවක්ම නැති තරමට හොඳයි. සංසිඳලා එහෙම සංසිඳ බුදිය ගන්න කොටියට බුදියන්ට අරින්න. අනාකූල ප්‍රහයට මේ යන්න. කවදාකවත් ওই ඥානෙ බුදුහාමර කියන එන්නෙම නැහැ. කල්පනා කරලා බුදුන්ගෙන්ම ඇහෙන්න ඕනේ. ඒ තුඟව දෙනකොට ඇහෙන්නෙත් නැහැ මේක. ඇහුණට තේරෙන්නෙත් නැහැ. මොකද හිතනවා නේ මේකට වෙනම කට්ටියක් ගන්න ඒගොල්ලන්ට කරදැයි අපි ඉතින් පවුල් කන මිනිස්සුනේ අපිට පවු තියෙනවානේ ඒක නිසා අපිට මේ පින් නැහැ අපිට මේක තේරෙන්නේ නැහැ කියලා එකකින් එක දුරස්ත වෙන්න හදනවා නමුත් අපි එමේ සුවිශේෂී කට්ටියකින් නෙවෙයි මම මේ ප්‍රශ්න අහන්නේ භවනා කරන කාටත් වගේ මේක වෙනවා. කිසි කෙනෙක් ඒ අරමුණු ඇති වේගන යන අවස්ථාව සහ නැති වේගන යන අවස්ථාව වෙන් කරන දන්නෙත් නැහැ. මේ දෙක එකිනෙකට සාපේක්ෂ බව දන්නෙත් නැහැ. ඉතින් හැම වෙලාවම තටමන. හැම වෙලාවම මොනවා හරි හොය හොයා තටමන. ඒකයි මම ඉස්සෙල්ලා කිව්වේ සක්මන් කරනකොට යම් තාක් වම දකුණ මෙනෙහි කරන තාක් බාහිර භාවනා පටන් අරගෙනවත් නැහැ. අනායාසයෙන් යනකොට තමයි භාවනාව පටන් ගන්න. ඒකට සූදානම් වෙන්න තමයි මෙනෙහි කරමින් අතපය හොදලා සක්ම මළුව මැද හැමදලා ලෑස්ති වෙන්නේ. ඒක අනායාසයෙන් වෙන තැන කරුණු සලසන්න. ඒක මානපානෙත් සියල්ල අනායාසයෙන් සිදුන මොනක්වත් දැනෙන්නේ නැහැ. අන්න එතෙන් යන්න නම් කුමක් කළ යුතුද කියලා අහුවොත් දැන් මොකද්ද දෙන උත්තරේ? උස්ම රැල්ල ගැන අවධානයක් නැතුව ඒ බලන් ඉන්න තියෙනවා. නෑ පළවෙනි වාක්‍යේ නැති එක නැතු ආය කියන්න බෑ. තේරුණාද? මගේ උපදේශය තේරුණාද? මේ වාක්‍ය දෙකක් කියවන්නේ දෙවෙනි එක පළවෙනි එක නැතු දෙවෙනි එක විතරක් ආය කියන්න බෑ. බලන්න ඉන්න තියෙන්නේ. අන්න ඔකට විපස්සනා කරනවා කියන්නේ. හුස්ම ගන්න අවධානය අයින් කරන්න එපා 100 200ක් අවධානය දාන්න. ඕක දැන් මේ ගෙවම් කරන වෙලාව. ඒ වෙලාවේදී අවධානයේ ඩබල් ෆෝල්ඩ් යන්න ඕනේ. බූස්ටර් ඩෝස් එකක් තියෙනවා. අවධානය අයින් කරුවොත් ඒක ලොකුම ලොකු අපරාධයක්. අවධානය තියෙනවා බලාගෙන ඉන්න. විපස්සති කියලා කියන්නේ pāli භාෂාවෙන් බලනවා කියන එක. විපස්සති කියලා කියන්නේ කිසිම චේතනාවකින් තොරව බලනවා. කරන්න තියෙන දේ දැන් කරලා තියෙන්නේ මේක දිහා ඉන්න හැම චිත්තක්ෂණයකම කෙලෙස් නැහැ. චේතනාවකුත් නැහැනේ. චේතනාම් භික්කවේ කම්මං වදාගෙන කර්මත් නැහැ. කෙලෙසත් නැහැ. මේ නිසා බලාගෙන ඉන්න බෑ ඔතෙන් යනකම් දන්නේ නැති කෙනාට. ඔතෙන් ගිහිල්ලා තායේ කෙටි උස්ම බලන්න දඟලගුවොත් ආයේ චේතනා පහළ වෙනවා. ඒ නිසා මේ ප්‍රකල්පනා චේතනා සංචේතන නැතුව මේ බලානිදිල්ල ඉඳිල්ල මනුස්ස එකක් නෙවෙයි. ඒක අමනුස්ස බැලිල්ලක්. අන්න ඒක තමයි බුදුරජාණන් කියන්නේ පුරුදු කරගන්න කියලා පුළුවන් තරම් මේක දැපෙන දමාගෙන කීකරු කරගෙන ආම්බාම් කරගෙන ආම්බාම් වුණාට පස්සේ පූර්ණ අවධානයෙන් ඉන්නවා කිසිත් නොකර. ඒතර කායික ක්‍රියා නැහැ. වාචසික ක්‍රියා නැහැ. මෙනෙහි කිරීමක්වත් නැහැ. මනසෙන්වත් නැහැ කරන දෙයක්. ඒතකොට ක්‍රියා හිතක් තියෙනවා. ක්‍රියා හිතක් තියෙනවා දැන් බලන දේ අනිමිත්තක් බලන්න. අර මොනකුත් නැහැ හැබැයි හොඳටම දන්නවා සතිය තියෙනවා කියලා. හොඳටම දන්නවා සමාධිය තියෙනවා කියලා මේක මේ මනුස්ස ලෝකේ හැම තැනම තියෙන එකක්. නමුත් අපිට වෙන් කරගන්න බැරිකමයි තියෙන්නේ. ඒ නිසා ආනාපානයේ සියුම් වේගන යනකොට එහෙම නැත්නම් අනායාසව වෙනකොට කුමක් කළ යුතුද කියලා නැවතත් මම අහුවොත් දැන් මොකක්ද දෙන උත්තරේ? ඒ දෙසම බලන් ඉන්න. ජීවිතේ කවදාහක්වත් නැති පිවිතුරු තැනක නිර්මල තැනක අශෝකං විරජං ඛේම. ආනේක වැඩි කරන්න කුමක් කළ යුතුද? ඒක තමයි යෝගාවචර ජීවිතය කියන්නේ Brahmacharya කියලා කියන්නේ තපස කියලා කියන්නේ. ඉතින් දී අනකන්නම් තටමඬ ඕනේ ඇත්ත. කුමක් කළ යුතුද කියලා ඉතින් අපිට ওই ටිකක් ටිකක් අත් උදව් දෙන්න පුළුවන්. නමුත් මෙතන ගියාට පස්සේ පූර්ණ බුද්ධ ගෞරවයෙන්, සද්ධාවෙන් යුක්තව, පූර්ණ ධර්ම ගෞරවයෙන් යුක්තව, පූර්ණ සංඝ ගෞරවයෙන් යුක්තව, පූර්ණ සීලයක් නිසා මට මෙතෙන් එන්න පුළුවන් උනේ කියලා මේක දරු ගැබක් රකින්න මවක් වගේ, කිරිවැදින ගොයමක් රකින්න ගොවියෙක් වගේ මේක රකින්න පුළුවන් නම් බුදුරජාණන්සේත් එක්ක දවස් නුර ජේතවනාරාමේ හිටියත් එකයි එන් අවුරුදු 2600 කට පස්සේ නිස්සරණවනේ හිටියත් එකයි ඉතින් ඒ නිසා මේක උපයන්න. මේක උපයන්න ওই තියෙන ක්‍රමසාවිදි පාවිච්චි කරන්න. උපය ගත්තට පස්සේ ආරක්ක සම්පදාව ඒක අරස කරගන්න. අරස කරන්න කිසිම චේතනාවක් කිසිම ප්‍රාර්ථනාවක් කිසිම පණිදියක් මොකුත් නැතුව දෙහ බලා ඉන්න පුළුවන් නම් මම ඇින්නෙත් නැහැ. මාන්නයක් එන්නෙත් නැහැ. තෘෂ්ණාවක් එන්නෙත් නැහැ. ඒ නිසා ඒකට ඉඩ දුන්නාට පස්සේ ප්‍රස්තාව සැලසුණාට පස්සේ ග්‍රහයෝගේ ඉදුණාට පස්සේ මොනම කරන්න ගියත් ඇහැට කුණ වැටෙනවා වගේ අවශ්‍ය ගන්නවා. ඉතින් අපි හැම සැකයක්ම හැම ප්‍රශ්නයක්ම හැම කමටහන් සුද්ධ කිරීමක් ඕන වෙලා තියෙන්නේ. හිත කැමති නෑ නිකන් බලන්න. හිතට ඕන මොනවා හරි ව්‍යාපාර මොනවා හරි කර්මාන්ත ඒ තාක් කර්ම. ඒ තාක් කෙලෙස්. ඒ තාක් සංසාරේ වැවෙනවා. මේ වෙලාවේදී පරණ කර්මක වෙන්න පුළුවන් නෝ ධර්ම අලුත් කර්ම රැස් වෙන්නේ නැහැ. චේතනා නැහැනේ. තේරෙනවද? ඔව් ස්වාමීනි. කියුම් බලන තමයි තේරෙන භාෂාවෙන් අනික් කටට මගේ බාධා වෙන්නේ නැතු. මොකද කරන්න ඕන කිය? ආනාපාන නොදෙනියන මොහොතේ ඒ දෙස වෙනත් කිසි ආනාපානයක් ගැන නැවත යොමු හිත යොමු කරන්නේ නැතුව ඒ දෙසම බලාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. එහෙම ඉඳින් ඉඳ පුදුම ගැඹුරකට ගෙනියනවා. ඊට පස්සේ භාවනා පුදුමාකාර ගැඹුරකට ගෙනියනවා. ඒක නතර කරගන්න බැරි වේගයක. ඒ නිසා වැඩි වේලාවක් දුන්නොත් මොකුත් නැහැ ඒක මේ මණ්ඩි මෙදිනා වාගේ ඔක්කොම කුණු තැම්පත් වෙන්න පටන් ගන්නවා ආය අවශ්‍ය ගත්තොත් ආය කැළතෙනවා කැළතෙන්නේ නැතුව එහෙම වැඩි වේලාවක් ඉන්න දෙන්න ඕන. නිින්දට යන්න ඉඩ තියෙනවා. සැක උතන්න ඉඩ තියෙනවා. බය හිතෙන්න ඉඩ තියෙනවා. මේ වෙලාවේ අනිච්ච දුක්ඛම් භාවනා කරොත් හොඳ නැද්ද කියන්නේ හිත තියෙනවා. බුද්ධානුසුති කරොත් හොඳ නැද්ද කියන්නේ හිත තියෙනවා. මෛත්‍රී කරොත් নানা ප්‍රකාර කොට පෙරක දෝරුකම් හිත ගේනවා. එකක්වත් නැහැ කියන්න එපා. ඒක අනිවාර්යම නේ කොහොම පැත්තක තියලා මේ උපයා ගන්නලද මේ චිත්තක්ෂණය අරසාකරනද බුදුහාමුදුරුවෝ වගේ කියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ මට ඒක කරලා දෙන්න බෑ. ඒක උඹ ඉගෙන ගනින්. ඒ කමඨාන් සුද්ධ කිරීම මගේ ඉගෙන ගනී කියලා පුළුවන් තරම් දහං ගැටයක් දාලා ඕක තැම්පත් කරපන්. ඒකල පුළුවන් තරම් වෙලා ඒ තැම්පතුවට යnderින්ද බුදුම මණ්ඩි මිදිලක් කරනවා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා මම මේ ප්‍රශ්න අහන වෙලාවදී උත්තර දීපේ ගැන අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. අවසර ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මේ ධර්ම දේශනාවට හෝ භාවනාවට සම්බන්ධ ප්‍රශ්නයක් වේ. ඒත් මේ පිළිබඳව නිවැරදි මතයක් දැනගැනීමට ඔබ වහන්සේගේ විමසීම හැර වෙනත් ක්‍රමයක් නැත. මගේ නැගණියගේ මාමණ්ඩිය නියොකොස් තුන් මාසයේ දාණයට සති දෙකකට පසුව නැගණිය ඔහුව සිහිනේ සිහිනෙන් දැක ඇත. කයේ පහළ කොටස නිවරති නිර්වතින් පැමිණ ඉහළ කොටසට ඇඳුමක් තිබී ඇත. නැගණිය හා කතාබස් කරමින් සිට ඇයට වරෙන් පහර වැරෙන් පහරක් උරහිසට ගසා ඇත. මේ මොහොතේ ඇය අවදි වී ඇත. මේ පිළිබඳව ඇය ඉමහත් අසහනයකටපත් වී ඇත. මළගිය තැනැත්තා ප්‍රේතයෙකු වී ඇයට කරදර කරතැයි ඇය බියෙන් පසු වේ. ඔබ වහන්සේගේ කාරුණිකාව දානයක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවා. ඒ නංගි ඇවිල්ලා කතා කරනවා නම් මම උත්තර දෙනවා. පෙරක දూరుවට උත්තර දීලා වැඩක් නැහැ. මාව විශ්වාස කරන ධම්මජීවහන්සෝ කිරුවොත් නම් හරියට මරි කිසි ගහට ගයින් යන පොල් ගයින් යන වගේ හිතනවනම් නංගිය අඬ ගහනින්න මට. ඒ කියන්නේ නංගිය නාඩි ඔය කියන එක නම් අතබල්ල මට කියන්න බෑ. කරුණාකරලා ලෙඩාන ගන්න ලෙඩාගේ නාඩි බලන එක ඉතින් නංගි මං අත ගන්න අත මං අත ගන්නට කැමති නැත්තම් එහෙනම් ඉතින් මට කරන්න දෙයක්. කිරියොඳා ගියාලු ගෑනිත් එක්ක බේත් කියන්නේ. ඊටසේ වෙද මහත්තයා අත අල්ලගෙන ඉන්නවලු උඟාක් වෙලා. ඒ බෙහෙත් දීලා සනීපයි ගුණාගුණ බලන්න ගිය වෙලාවදී කිව්වලු වෙද මහත්තයා ගුණයි. හැබැයි මේ දරේ නෝනගේ අත අල්ලන්න දෙන්න බෑයි. ඊට පස්සේ කිව්වලු ඔයා නෝනගේ අත අල්ලගන්න මම ඔයාගේ අත අල්ලගෙන බෙහෙත් බොන්නම් කියලා කිරි හොඳ ආ කියලා ලියලා දුන්නා. ඉතින් ඒ නිසා මේ අනුන්ගේ ගුණ කන්දල් ඔළුවේ දා ගන්නවා නම් ඒ කරුණාකරලා ඒ මනසට කියන්නේ ඇවිල්ලා සම්බන්ධ වෙන්න කියලා මම ඕනම වෙලාවක් දෙන්නම්. අපිට තේරෙන්නේ නැති මේ සංඥා ශේෂ්ත්‍රයට ගිහිල්ලා අපි කොහොම විසඳන්නද මේ අපිට උනත් විසඳ ගන්න බෑ මේකේ මනෝ විකාරයද මේ හීනක් ගැන කතා කරන්නේ. මතියක් ගැන කතා කරන්නේ කොහෙන් කෙලවර කරන්න අපි ඕවට නෑ දවස ගත කරන්නේ ඕවට නෑ අපි කනගාටු වෙන්නේ අපිට විශේෂ නැති ශේෂ්ත්‍රයක් නේ. ඉතින් නංගි කතා කරනවා නම් අත කතා කරලා කියදයි නංගිට මටත් තියෙන කන හරහා ගන්න නූරිසරට වේ ගහන්නේ මං ආවොත් එහෙම. කන හරහා ගහනවා ඉන්න එපා මේ පැත්තට ආයේ උඹ ගිහිල්ලා මේ මැරිච්චවම එක නැත්නම් ඕන එකක් එක්ක කරගන්න. ඒක නැත්නම් භාවනා කරපන්. භාවනා ගැන අදහසක්වත් නැහැ. පටන් ගන්නකොට කියනවා ධර්මයට සහ භාවනාවට සම්බන්ධ නැහැ කියලා හොඳයි. නමුත් අපි ඉන්නේ કોઈ විකාරයකද භාවනා කරන්නේ නැත්තම්. භාවනා කරුවත් ඕවා වෙනවා ඒක වෙනම කතාවක්. ඒතර අපිට හිතා ගන්න පුළුවන් මේ සංඥාව කියන එක ඕනේ දෙයක් ඇති කළම අවල පෙන්වන්න. අපි ඕකට පේන බලන්න ගියොත් දැනටමත් භූතයක් ඇවිල්ලා වැදිලා ඉවරයි. දැන් අලුතෙන් ආයෙ පෙරෙතෙක් ඇවිල්ලා ගහන්න ඕන පෙරෙතයා ගහලා ඉවරයි. දැන් දුකේ ඉන්නේ. නතර කරන්න බෑ. නැත්නම් බුදුරජාණන් වහන්සේටත් බෑ. තමන් ඉන්නේ තමන් හදාගත්ත හීන ලෝකෙක. ඉදාරින්න මට දකින්න මගේ හීනේ. ඒ විනෝඩ ඒ විනෝඩ තව කෙනෙක් කතා කරන්න ගියාම ටික නව කතා. කිසිසේත්ම මූලාශ්‍රයත් එක්ක සම්බන්ධයක් නැහැ. සංනිවේදනයක් වෙන්නේ නැහැ. අපබ්‍රංශ කතා කරන්නේ. ඒ නිසා මම මේ කාටද කතා කරන්න කියලා මම දන්නේ නැහැ. මම කියනවා ඒ අදාළ බුද්ධලයට එන්න කියන්නේ එතකොට අපිට මොකක් හරි මේ දෙමලයක් විසඳ ගන්න පුළුවන් නැත්නම් කවදාකවත් ඉවරක් වෙන්නේ නැමේ තනිය අතින් අපුඩි ගහන්න හදනවා වගේ උලඟට ගහන්න හදනවා වගේ වැඩක්. ඒ නිසා මට මට ඇත්තට මෙහෙම හැකියාවක් ඇත්තේ නැහැ. ප්‍රසිද්ධියෙන් මම කියනවා මට මේ හැකියාවක් ඇත්තේ නැහැ. නමුත් මම හිතනවා උරහිසට ගෙචීමේ හැකියාව තියෙනවා. ඒකනම් මට විශ්වාස කරන්න. මොකද හැම වෙලාවෙම මම නිකන් එනකොට හැරමිටියක් කරන් එන්නේ. මොනවාරි කතා කරුවොත් ඈතින් දැති මේ ඊයේ කොහෙද චුට්ටන්න ගහන්න ගියා ඉද්දකින් මම මැරිලා යන්නේ නැහැ නේ කිව්වා ඊට පස්සේ මම මැරියා ඒක වෙනම කතාවක් අනේ මම බැඳුම් අහන ඇටි මම මැරිලා යන්නේ මම උඹ මැරෙනවා කියලා මට ප්‍රශ්නයක් නැහැ මගේ වැඩ කරපන් ඒ නිසා මේ දන්න ශේෂ්ත්‍රයට අත තියන්න මේ පේන ටිකට ඒකට සාපේක්ෂව නම් පුළුවන් අනුමාන කරන්න නොදන්න ශ්‍රේත්‍රයන්ට අඩු ගානේ අදාළ පුද්ගලයාට කතා කරන්න අදාළ පුද්ගලයා ගේන්න මම දන්නේ මේ අනුකම්පාවෙන් කතා කරන්න කියලා. මට එච්චර වෙලා නැහැ උනොට මම මේ වගේ වෙලාවට කියනවා මේ දිරුදි කතා කරනකොට හරි ලේසි. ඒ නංගි වණ ගහන ඉන්න වෙලාවක මම කතා කරලා බලන්නම්. හැබැයි එදාට ඔය මේ කියන එක නෑ ඉන්න බෑ මැදිහත් වෙන්න. මම නංගිගේ අත බල්ලයි නාඩි බල්ලයි බෙද්දේ. අවසර ස්වාමීන් වහන්සේ අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආධුනික මා වෙත මෙනෙහි කිරීම පිළිබඳව පැහැදිලි කිරීමක් කරන මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය නැහැ. මම කැමති දැනට තමයි මේ හිටපු දවස් දෙකේ කොහොමද භාවනා කරේ කියලා මට වාක්‍ය දෙකක් කියන්න මට පුළුවන් එතකොට ඉදිරි තල්ලුව දෙන්න. මෙනෙහි කිරීම කියන්නේ අත්‍යවශ්‍ය අංගයක් නෙවෙයි. ඒ නිසා මේ ලියුපෙකන කැමැතිද ඉඳගත්තාම මම මොකද්ද කරන්නේ? සක්මනීදී මම මොකද්ද කරන්නේ කියලා තමන් කරපු දේ පිළිබඳව මට වාක්‍ය දෙකක් කියන්න. එතකොට මට කියත හැකි මොකද්ද ඊගාට දෙන්න ඕනේ පාඩම. මෙනේ කිරීම අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. ඕනෑනම් විතරක් ඒක අපි වඩුවේ මල්ලක තියෙන වඩු උපකරණයක් වාගේ ආයුධ මල්ලේ තියෙනවා ඒක. මම හැම වෙලාවෙම පාවිච්චි කරන්න ඕනේ නැහැ. එනිසා දැනට කරන හැටි පැහැදිලි කරොත් මට තේරුම් ගන්න පුළුවන් ඒකට මෙන්න මේ පැත්තෙන් උදව් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක වැදගත් ප්‍රශ්නයක් නෙවෙයි කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. අවසර ස්වාමීන් වහන්සේ මා ආනාපානයේ දෙස බලා සිටියෙමි. පරයන්කේ හිඳගත් සැටියෙම ආනාපානයේ කෙටිවීම ආරම්භ වේ. පසුව හුස්ම නොදැනෙන තත්ත්වයටපත් වී යනු ලබයි. එවිට මා කිසිවක් මෙනෙහි නොකර සතියෙන් ඒ දෙස බලා සිටියේ. පසුව විවිධ සිතුවිලි ගලාවි. මැකී යන ආකාරයේ හොඳින් දකිමි. නමුත් එම සිතුවිලි සතියට බාධාාවක් නොවිය. ඉන්පසු කෙටි නිින්දවල් වලට වැටමින් ගැස්සී ඇහැරි. එසේ ඇහැරෙන විට තිබූ සතිය එලෙසටමය. විවිධ රූප ඔස්සේ සිත ඇඳී ගියත් හුස්ම තැන්පත් වී තිබූ ස්ථානයට නැවත පැමිණි. මෙසේ නොබෝ වේලාවකින් පාද කැඩී යන තරම් දැඩි වේදනාවක් හටගත්තේය. වේදනාව ඊටමත් දැඩිය. හුස්ම තැන්පත් වීම එලෙසමය. පෙර දින ඉහත වේදනාව අවසන් වනතෙක් දැඩි වීරයකින් බලා සිටියද දැන් එසේ නොමැත. වේදනාව දරා ගැනීමට අපහසුය. මේ නිසා සිත වික්ෂිප්ත වීමට ආරම්භ වේ. ස්වාමින් වහන්සේ මාහට උපදේශක් ලබා දෙනෙමින් নমස්කාර පූර්වක ඉල්ලා සිටි. මුල් කරස බොහොම විශ්වාසයක් දනවන විදිහට විශ්වාසයෙන් ලියලා තියෙනවා. ඊට පස්සේ මේ වේදනාවක අතුරු සම්බන්ධතාවයක් ඇවිලා ඒ වේදනාව කියලා කියන්නේ හොඳට මතක තියාගන්න නාම රූප ධර්මයක් නෙවෙයි. ආනාපානෙවත් පිම්බීම හැකිලිමත් නෙවෙයි, ධක්මනත් නෙවෙයි. ඒක වෙන විදීමක්. ඒ විදීම ආවට පස්සේ සුඛ වේදනාවක් ආන පටිගය ආසාවක් ඇති වෙනවා. මේ අනුසයක් ඇති වෙනවා මන අපේ දිගේ. දුක් වේදනාකානම් පටිඝයක් ඇති වෙනවා. ඊට පස්සේ පටිඝය ආවට පස්සේ ඒක හිත වික්ෂිප්ත කරනවා නුරුස්නා ගති පහල කරනවා. ඉතින් සර්වජන් වහන්සේ මෙතනදී දුක නම් දුක බව පිළිගන්නවා. නමුත් ඒ දුක කෙරෙහි ඇති පටිඝ අනුසය නිසා ඇති වෙන මේ නුරුස්නා ගතිය තමයි වැඩේ දරා ගන්න බැරි මට්ටම් පණින්නේ. ඉතින් ඒ නිසා මේක ඇවිල්ලා තියෙන දුක් වේදනාවක් ඒකට තමයි තියෙන්නේ නුරුස්නා ගතියක්. එහෙම නැත්නම් අමනාපයක්. අන්නේ අමනාපේ දැක ගන්න පුළුවන් නම් එයාට තේරෙන පටන් අර ගන්නවා මගේ හිතේ යටින් දැන් තියෙන්නේ උඩින් වේදනාව දැනුණට ශරීරයට සම්බන්ධ කොහරි වේදනාවක් දැනුණට යටි හිතේ දැන් පටිඝහනුසේ වැඩ කරනවා. ඒ පටිඝහනුසේ දැක්කේ නැත්තම් මොන්න භාවනාවක්වත් හරියන්නේ නැහැ. මගේ හිතේ දැන් මේක නුරුස්නා ගතියක් ඇති වෙලා තියෙනවා. ඒකදී බලන්නේ හිටියොත් තමයි තේරෙනවා වේදනාව එකක් ඒක පිටින් ඇතුළට එන එකක් පටිගය කියලා කියන්නේ ඇතුළෙන් පිටට යන එකක් මෙන්න මේ දෙක එකතු වෙන තැන අපි දකින්නේ පිටින් ඇතුළට එන එක විතරයි මයිලඟ ඇතුලේ තියෙන පටිගයක් ඒක එළියට වැක්කෙනවා වෙලා අන්නේ දෙක දැනගත්තොත් තමයි තේරෙනවා මේ වේදනාව නොදැරිය යකි මට්ටමට යන්නේ පටිගය නිසා වේදනාවේ ස්වභාවය නිසා නෙවෙයි එතකොට තමයි බලන්න දෙයක් තියෙනවා පිටින් ආපු වේදනා ස්වභාවය තියෙනවා. ඒකට යටින් තියෙන ද්වේෂය. අමනාපේ තියෙනවා යම් වෙලාවක හිතනද ඒක මේකේ වෙලා නැහැ. මේ වේදනාවේ හැමාරේ දැක්කොත් පටිගය වෙනුවට සතුට පහළ වෙනවා. තිබුණු වේදනාව නැතිවීම නිසා ඕනම දුක් වේදනාවේ හැමාරේ තියෙන්නේ සැපක්. හැබැයි ඉවර වෙනකම් බලන්න ඕනම සැප වේදනාවක තියෙන අනේ තිබුණ සැප වේදනාවක් නැති වුණා නේ කියලා දුකක්. ඒක නිසා අර පටි ගහනුසේ අයින් කරලා බැලුවොත් මේ දුක් වේදනාව දැන් මේ වෙලාවේ දරා ගන්න බෑ. යම් හේකින් දුක් වේදනාව කෙලවරකට පැත්තට ගියොත් ඉවසගෙන හිටියොත් පුදුම සතුටක් එන්න පටන් ගන්නවා මෙච්චර වද දෙමින් තිබුණ වේදනාව කිසිම දෙවන්නේගේ සම්බන්ධයක් නැතුව කිසිම බේතක් නැතුව කිසිම වෙදෙක් නැතුව ඒක ඒක විසීම නැති වෙනවා කියනකොට පුදුම සතුටක් ඇති වෙනවා ලැබෙන සතුට ප්‍රමාණය ඇතිවෙච්ච වේදනාව ගැඹුරට සමානයි ඒ වෙන සතුට හැම වෙලාවෙම මෙන්නේ ඥානයක් පහල කරගෙන. ඒ නිසා විශාල ඥානයක් පහල වෙන නිසා විශාල වේදනාවක් එනවා. අපි වේදනාව අතරමඟ නතර කරුවොත් ඥානේ නෑවිත් යනවා. දරන්න තියෙන හැටි දරලා ඉවරයි. නමුත් ආනිසංස පක්ෂේ නෑ. ඒ මොකද නොයවසනසක තියෙන නිසා පටිඝයට යටවීම නිසා ඒ නිසා මේ වේදනාවක් ආපුවාම සැප වේදනාවක් නම් තෘෂ්ණාව පහළ වෙනවා. දුක් වේදනාවක් නම් තෘෂ්ණාව නැති නිසා කැමැති දේ නැති නිසා ද්වේෂය පහළ වෙනවා. ඒක නිසා ඒ ද්වේෂය පහළ වෙන්නේ තිටටි සැපක් අපේක්ෂා කරන නිසා. ඒ නිසා වේදනාපච්චය තණ්හා. දැන් මම මේ විස්තර කරන්න හදන්නේ වේදනාපච්චය පඤ්ඤා කියලා වෙන සිද්ධිය දිහා බලන්න පුළුවන්. වේදනාවක් ඇති වෙනකොට යටින් අනුසේ වශයෙන් වැඩ කරන හැටි. ඉවර වෙනකම් බලා හිටුව සම්පූර්ණ වෙනස් දෙයක් බාටපත් වෙන හැටි. මේකට තමයි වේදය වේද කියන්නේ ඥානීය තම නම. ප්‍රතිවේද කරනවා කියන්නේ මේක. මේක වෙන්නේ දුක් වේදනාව විතරයි. ඒකයි මේ දුක්ඛ සත්‍ය ඉස්සරහින් තියලා තියෙන්නේ. තමන්ට තේරෙනවා නම් ඊට වැඩිය වැඩි දුකක් අද විඳගෙන ඉන්න පුළුවන් කියලා ඔච්චර තමයි භාවනාව කියන්නේ. හෙට මතක තියන්න ඔයටත් වැඩි වේදනාවක් දරන්න පුළුවන්. අනිත් දවසේ ඔයටත් වැඩි වේදනාවක් පැමිණේවා කියලා ආවොත් නැයි කියලා අපේක්ෂා කරන මට්ටමට යනවා. ඒක නෝන්ජල්කමක්වත් කරහැරීමක්වත් නෙවෙයි. ඒ නිසා දවසින් දවස දැනුවට වෙනදට වැඩි වේදනාවක් දරා ගැනීමේ ශක්තියක් තියෙනවයි කියලා දැනෙන්නේ ආනාපානේ වගේ අරමුණක් එක්ක වැඩ කරන කෙනාට විතරයි. ඒ නිසා මේක හොඳ දෙයක්. පුළුවන් නම් ඒ වගේ අමනාප වේදනාවක්, දුක් වේදනාවක් ආවම ඒකේ යට තියෙන නුස්නා ගතිය දැක ගන්න පුළුවන් නම් ඒක විශාල ඥානයක්. ඒක මේ ලෑස්ති වෙලා ගිහිල්ලා බලන බැලුවේ නැත්තම් පේන්නේ නැහැ. පෙන්වන්නේම අර වේදනාවේ තියෙන දරත ගතිය, යට තියෙන අනුසය පටිඝානුසය දැක්කොත් වෙන කෙනෙක් ඉන්නේ පෙන්වෙන්නේ නැති වුණාට පටිඝානුසයද නැද්ද කියලා අඳුරන්න පුළුවන් පට ගන්නකොට. ඒ හැසිරෙන ස්වරූපෙන් කියන්න පුළුවන් මේ hina වෙලා හිටියට උඩින් මිතුරු යටින් කතුරු. මොකද Taman දැක්කන තියෙනුන වේදනාවක් ආපුවම Tamanගේ උඩින් එකක් යටින් එකක් වැඩ කරන හැටි. හරියට පොල්තලි වතුරේ දැම්මා වගේ වතුර යට යනවා පොල්තටි උඩට එනවා. ඒ ඕන කෙනෙක් හැසිරෙන දිහා බලලා කියන්න පුළුවන් මනස හැසිරෙන්නේ මනාපයක් පෙන්වන්නද අමනාපයක් පෙන්වන්නද කියලා. ඒ නිසා අනුන්ට අනුන්ගේ දුක හෝ සැප හඳුනා ගැනීමේ හැකියාව වෙන්නේ Tamanට දුකක් ආපු වෙලාවේදී මේ හිත වැඩ කරන හැටි බලන්න. ඒක භාවනා කරන්න නැති කෙනාට බලන්න බෑ. භාවනා කරන්න නැති කෙනාට බුල්ඩෝසර් එකක් යට කරා වගේ වේදනාවට ඇඹරෙනවා. භාවනා කරන එකට ඇඹරෙනවා. සමහර වෙලාවට කාගෙන ඉන්නවා. ආන්නේ කාගෙන සිටීමේ ශක්තිය වැඩි වෙනවනම් අපි ඒකට කියනවා දරා සිටීමේ ශක්තිය ප්‍රතිශක්තිය කියලා. ගල්ලියේ ගහුවත් මරන්න බෑ. විෂ බීජ තැනකට තියෙන තැන ගියත් ලෙඩක් හැදෙන්නෙත් නැහැ. කාට විශ්සුසි වුණත් එයාට පිස්සු හැදෙන්නේ නැහැ. මොකද හැම වෙලාවෙම බලන්නේ මේ මේ හිතේ හැටි. එනිසා හොඳ තැනකට අවිලා තියෙන්නේ ලෑස්ති වෙලා යන්න ආවොත් ඊට පස්සේ නිකම්ම අද්දෙක උසන පරාජය බාර ගන්න එපා. හිතේ වැඩ කරන අනුසය මෙහෙමයි වැඩ කරන්නේ කියන එක දැක ගන්න. ඊට පස්සේ තමයි තේරෙනවා. එතකොට වේදනාව කීකරු වෙන ගතියකට එනවා. අවසර ස්වාමීන් වහන්සේ මාහට ලැබුණු අත්දැකීම මෙසේය. මා පරයන්කේදී මම මෙතන සිටිමි ලෙස සතියෙන් සිටියෙමි. එවිට සිත තැන් තැන්වල දුවන අයුරුත් ඒවා එකිනෙකට ගැටෙන අයුරුත් අරහා මාන්නය ගොඩ නැගෙන අයුරුත් දුටුවෙමි. නමුත් එම සිතුවිලි තුලින් ඒවා විනිවිද යමින් සතිය පිහිටවීමට හැකි විවිධ බලාපොරොත්තු සහගත සිතිවිලි කඩවීම දුක් දුක් වීම බවත් ඒවා ඉටු වීම සතුට බවත් වැටහුණි. සිත අශීලාචාර ලෙස මාන්නය හා රාග සමග ගැටේ. මෙලෙස සිටින විට සතියට කිසිදු බාධාවක් ඇති නොවේ. එම සිතුවිලි ඇති වී නැති වී යනු බව වැටහුණි. එක විට සිරුර තද වී ගල් වී ගියේ. මා ගල් ගැහි සිටියේ. සිරුර අධික බරකින් යුක්ත විය. මෙම තද ගති අවසානයේ දැඩි සැහැල්ලුවක් ඇතිවිය. මෙසේ මාහට ලද අත්දැකීම ආනාපානයෙන් ලද අත්දැකීමක් නොවේ. මෙල මෙල මෙලෙස පරයන්ක කීපයකදී තද ගතිය මට දැනි ආනාපානයේ දෙස බලා නොසිටිමින් ලැබූ මෙම අත්දැකීම පිළිබඳ ඔබ වහන්සේගෙන් උපදේශක් බලාපොරොත්තු වෙමි. මා දවසේ වැඩකටයුතු කරන විටදීද සිරුරෙහි හැසිරීම ඉහත ආකාරයටම දකිමි. අතීතයේ එම සිතුවිලි සමග ආද වෙමින් කටයුතු කළද දැන් එම සිතුවිලි දෙස විමසිල්ලෙන් බලා සිටිමි. නිතර නිතර මෙසේ සිතුවිලි ගැටෙන ආකාරය දකිමි. නමුත් සතියට බාධාවක් නොවේ. මාහට උපදෙසක් ලබා දෙනෙමින් නමස් පූර්වක ඉල්ලා සිටිමි. පටන් ගන්නකොට සක්‍රීය ශක්තියක් වශයෙන් තියෙන වායෝ ධාතුව ආනාපාන දිහා බැලුවට ਸਰවඥාන්සේ හොඳටම දන්නවා ආනාපානේ යම් ප්‍රමාණයකට කීකරු කරගත්තට පස්සේ භාවනා භාවනා විසින්ම පඨවි ධාතුවට තේජෝ ධාතුවට වායෝ ධාතුවට මාරු වෙනවා. ඒක තමයි ස්වභාවික ක්‍රමය. එතකොට මේ තදගතිය කියලා කියන්නේ ආනාපාන පිටේ එකක් නෙමෙයි මේ කය කියන එකේ තදගතිය. ආනාපානය කියලා කියන්නේ පුම්බන හකුලන ගතිය, කම්පන චංචල ගතිය, දරණ ගතිය. ඉතින් මේකේ භාව ස්වභාව වශයෙන් බැලුවොත් එකක් හොඳට දැනගත්තොත් වායෝ ධාතුවේ ක්‍රියාකාරකම් ටික දකිනකොට වායෝ ධාතුව නටනකම් පාදම සකස් කරලා දෙන්නේ වේදිකාව සකස් කරලා දෙන්නේ පඨවි තේජෝ වායෝ වලින් ආපෝ වලින්. ඊගාට පඨවි ධාතුව සෙල්ලම් කරන්න පටන් ගත්තොත් වායෝ ධාතුවයි ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි වේදිකාව සකස් කරලා දෙනවා. වේදිකාව නැතුව මේගොල්ලන් නටන්න බෑ. එතකොට අපිට පේන්නේ පටවි ධාතු නන්නකොට වායු ධාතුව නැහැ කියලා නෑ. පදනම සකස් කරලා දෙන්නේ ඒකයි. ඒක නිසා ඒ අපි දන්නේ නැතුණාට ආනපනිය අම්මට්ටමට ගියාට පස්සේ අනික් භාවනා සේරම මේකේ කෙරෙනවා. ඉතින් අපි හිතන්නේ අර ලේබල් එක ඇත්ත නෙවෙයි උනේ මේ ලේබල් එක ඇත්ත නෙවෙයි උනාට මේක තමයි ස්වභාවික දේ. ඒ විතරක් නෙවෙයි. හතර මහ භූතයන් විතරක් නෙවෙයි වේදනා සංඥා සංස්කාර ඒක ඒ මිටි තනින් වතුර බැස යනවා ඊට පස්සේ. දිගට මේක අඛණ්ඩව කරගෙන ගියොත් ඔය කවුරුත් ඔය ගියර් මාරු කරන්න ඕනේ ඕනේ භාවනාව ඕනේ වෙලාවට සිද්ධ වෙනවා. ප්‍රශ්නයක් ආවොත් සැකයක් ආවොත් ආය වානපාන දාන්න. ප්‍රශ්නයක් නැතුව විශ්වාසයෙන් යනවනම් ඔහොම යන්න දෙන්න. පිටාර ගලාගෙන යනවා වගේ යනවා. සැක තියෙන වෙලාවට අනිශ්චිතතාවය ඇති වෙලාවට විතරක් අපි නැවතත් නිකන් ආනපාන පොඩ්ඩක් තට්ටු කරලා බලනවා නිකන් උරගා වැඩිම සඳහා පමණක්. ඒකයි ආනපානේ තියෙන අරමුණු කරනවා කියලා කියන්නේ. මූල කර්මස්ථානය කරගන්නවා කියන්නේ ඒකයි. නමුත් ඒක නිසා අනිත්වට එන්න දෙන්නේ නැතුව නෙවෙයි. ආනපානේ පේන තෙක් මානේ තියාන ඔක්කොම භාවනා ටික වෙන්න දෙන්න. බොහෝම ඉක්මන් භාවනා එතකොට බොහෝම විචිත්‍රයි. විවිධාංගීකරණයි. ඉතින් ඒකට ලොකු ලෑස්තියක් තියෙනවා. ලොකු යෝගාවචර ගතියක් තියෙනවා. හුඟ දෙනෙක් ගාවේ ඒක නැහැ. ගොඩ දෙනෙක් හිතනවා මේ ආනපාන කියලා එකක් ඒක නෙවෙයි ආනාපාන. කියන්නේ ආනාපාන යම් මට්ටමකට පිරුණාස උඩලියද්ද වතුර පිරුණාට පස්සේ ඒක 40 අද්දට වැක්කිරෙනවනේ. ඒක පිරුණාට පස්සේ ඊගායකට වැක්කිරෙනවනේ ඒක ස්වභාවය. නිසා එකක් පුරුදු කරන්න වැක්කිරන මට්ටමට දෝරේ ගලන මට්ට ඊගාට එයා යන්නේ ස්වභාවික ක්‍රමයට මෙටි තනින් වතුර යන විදියට. නිසා මේක හොඳ ක්‍රමයක් නමුත් කවදාක හිතපු දෙ වෙන්නේ නැහැ. මේ කෙනාට පණිදාස කරනකොට වෙන විදිහකට යනවා. ඒකට විරුද්ධ විරුද්ධ නොවි කරගෙන යන්න පුළුවන් ගතිය තමයි බුද්ධහන බුද්ධහනුස බුදු කර බුදුන් කෙරෙහි ඇති සද්ධාව කියන්නේ. ඒක නැත්තම් අපි ඕක ඇඟිලි ගහන්න හදන ඇයි මෙහෙම වෙන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා ඒ පඬිතකම් ගත්තයි කියලා කියන්නේ සද්ධාව නැහැ. ධර්මයේ සද්ධාව නැහැ. සංඝයාගේ සද්ධාව නැහැ. මේකට ඉඩ දෙනවා නම් දැන් ධර්මයේ විසින් යනවා සතිය තියෙනවා ආය මොකක්වත් නැහැ අම්මා ගොඩකට ඇච්ච පොඩි දරුවෙක් වගේ පැලසට ගිය හාවෙක් වගේ තමයි සම්පූර්ණ බුද්ධි විඳින්න පුළුවන්. ඒ හරීම අහිංසකයි. ඒකට එකම වචනය තියෙන හරීම අහිංසකයි. ඒකට භාවනාව ඔය පැහි වෙන්න ගිහිල්ලා, අක්ක වෙන්න ගිහිල්ලා, අයියා වෙන්න ගිහිල්ලා තමයි ලස්සන අහිංසක භාවනාව ජීවිතේ මල් විහිම්පත්. එනිසා gedirin ginapu දැනුම තිබ්බොත් බිම හරීම ලේසි භාවනාව. ඔය gedirin ginapewa මේකත් එක පටලව ගන්න ගියොත් අර වමාර කන්නා වගේ. ඉතින් එහෙමනම් ඉතින් බඩේ අජීර්ණ වාතේ පිට වෙනවා ගොක් ලෙඩ රෝගෙ ඉඳ ගන්න. එනිසා මේ සරලකම ඉර ගියාට පස්සේ නිසිනින්දේකට එහෙමම යන්න දෙන්න. අවසර ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානය ආස්වාස ප්‍රස්වාස මම ආස්වාස ප්‍රස්වාස ලෙස දිගටම මෙනෙහි කරගෙන යෑමේදී වාර 10ක් පමණ කරන විට එහිදී ආස්වාසය ආශ්වාසයේ ලසත් මෙනෙහි කළා. ප්‍රස්වාසය ප්‍රස්වාසයත් ලෙස මෙනෙහි කළා. නාසිකාග්‍රහයෙන් හුස්ම ඇතුළු වීමේදී කයේ තෙරපීමක් සමග මුළු කයත්ම වාතයෙන් පිරී ගියාසේ තේරුම් ගති. ප්‍රස්වාසයේදී ශරීරයේ තිබූ මානය කායි නාසිකාග්‍රහයෙන් උණුසුම් ව පිට වූ අතර මානිනේ වාතය පිරිත් වූ වාතය. උණුසුම්ව පිට වූ අතර කයද සැහැල්ලු විය. මෙසේ වහර 10ක් පමණ එම ක්‍රියාව සිදුවීමේදී ක්‍රමයෙන් සැහැල්ලු භාවයටපත් වී ආස්වාස ප්‍රස්වාසයේ නොදැනි ගියාසේ දැනි. කයේ උදරයේ පිම්බීම හැකිලිම නිරීක්ෂණය විය. මේ වන විට කයද සැහැල්ලු විය. වැඩබිමේ ඇතිවන ශබ්ද ගැන අවධානයක් නැති වී ගියාසේ දකුණු නාස් පුඩුවේ මුල පණුවන් නලියන වාසේ දැනින ඔබ වහන්සේ දිනක් මෙවැනි අමතර දේ සාදරයෙන් පිළිගන්නාසේ දැන් වූ නිසා මම ආගන්තුක සිද්ධිය සාදරයෙන් පිළිගෙන මූල කර්මස්ථානයට සතිය ලැබුව විට විනාඩි දෙකකින් එම తත්වය නැති වී ගියේ. ආශ්වාස ප්‍රශ්වාසයේ නොදැනී යාම දෙස සතිය තබා ගති. පසුව නැවත හිසකෙස් අතර සතෙකු නලියන ස්වභාවය ඇති විය. හිස කැසීමට සිත පහළ වුවත් එසේ නොකර ඒ දෙස බලාගෙන සිටි අතර එම తත්වයේද නැති විය. මූල කර්මස්ථානයෙන් සිත බැහැර නොවිය. දැන්ද ආස්වාස ප්‍රස්වාසයේ නොදැනී යන තත්වයට පවතී. ටික වේලාවකින් පසු තිරයකට ඇදී යන වාසේ දැනි දැනින බියක් ඇති නොවිය. දැන් කයත් ආශ්වාස ප්‍රස්වාසයත් ඇත්තේම නැත. කිසිවක් මතක නැතිව විනාඩි කිහිපයක් ගෙවි ගොස් එකවර ගැස්සී පියවි තත්ත්වයටපත් විය. ඒ සමග මා ආස්වාස ප්‍රස්වාසයේද දැනෙන්නට විය. ඒ තුල සතිය තබා ගති. මේ කිසිම විටකදී මා මූල කර්මාස්ථානයෙන් බැහැර නොවිය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සැමදා ලැබේවයි ප්‍රාර්ථනා කරමි. ඒ අන්තිම වාක්‍ය අරගත්තොත් යම් වෙලාවක මූල කර්මත්තානේ ඉන්නවනම් මතුවෙන සෑම වේදනාවක්ම බෙදකමක් ගුරුකමක් නැතුව නැති වෙනවා. නැති වෙන හැම දුකක්ම කිසිම පිළියමක් නැතුව නැති වෙනවා. ওই නැති වෙනකන් ඉන්නේ නැතුව තමයි ප්‍රශ්න සැක කරන්නේ, බෙහෙත් කරන්නේ, දොස්තරලා පස්සේ යන්නේ, පේන බලන්නේ. ඒකේ ස්වභාවයෙන් නැති වෙන දේ. මුතින් පස්සේ ලෙලව නටනවා. ඒක ලිලෙම දොර වේදාටත් බයිනවා. බේතරත් බයින්. මාත්‍රාටත් බයින්. මේ සීල ඇති වෙන සියල්ල නැති වෙන සුළුයි කියලා සබ්බ මේ යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන එක තමයි කොණ්ඩඤ්ඤ සෝවාන්සේ පළවෙනි ධම්මචක්කයේදී තේරුම් ගත්තේ. ඉතින් මෙහෙම ඉන්න කෙනාට තියෙන යම් යම් දේවල් වල අපිට දැක් ගන්න පුළුවන් වේදනාව එන වේදනාව යනවා. ඔළුවේ කෝඹි කනවා උකුණෝ ඉන්නවා ඒක නැති වෙනවා. ඇඟේ නලියනවා නැති වෙනවා. උණුසුම එනවා නැති වෙනවා. ඒක නැති වෙනවා දකිනකොට පේනවා තමයි තරබලදාරි දෙයයන් නැති වගේ කියලා. මේ ඔක්කොම නැති වෙලා යනවා නිකම් බැරි කරන්න මේ එකම අරමුණේ ඉන්න එක තමයි. ඒසා ඉවසන්නා නිවන් දකි කියනවා නිවන් දකින්නවා මිසක නිවන නැති එකක් නෙවෙයි. නොදැක්ක දෙයක් දකින්න. ඕනම දෙයක නැති වෙන පැත්ත තමයි Nirodha කියන්නේ Nirodha Satti කියන්නේ ඒකට. ඒක දකින්න නැති අපි මේ වැඩි වේගන යන පැත්තේ දීම කලබල කරලා බෙහෙත් හොයන්න හදනවා. පිළියම් කරන්න හදනවා. උත්තර ඉල්ලනවා. අර්ථකථන ඉල්ලනවා. විස්තර ප්‍රචාර දෙන්න හදනවා. මේවට කියනවා ප්‍රපංච කරනවා කියලා. නිසා ওই ඉවසන දේ තව ඩිංගයි. ඉවරනාට පස්සේ ඕකේ හේම නැතින බව දැක්කට පස්සේ මොකොමඩද මේ රණ්ඩු සරුවල් ඊර්ෂියා ක්‍රෝධ මාන ස්වභාවයෙන් ඇති වෙන දෙයක් තමයි ස්වභාවයෙන් නැති වෙන්නේ. අවශ්‍ය කරලා තියෙන එක දිහා බලහනින්න නොදැක්කා වගේ. ඉතින් සතියෙන් ඉන්න තාක්කල් බැලුවොත් මොනම ඇති වෙලා නැති වුණා සතිය කැඩෙන්නේ නැහැ කියලා තේරෙනවා. සතියෙන් ඉන්නකොට මතුවෙන දේ හැම එකම නැති වෙන. ඒක න්‍යායය. මොන දේ ඇති වෙලා නැති වුණත් සතිය කැඩෙන්නේ නැහැ. සමාධිය කැඩෙන්නේ නැහැ. එතකොට අපි කියනවා එයා කල්යාණ පුත්‍ජණේ කියලා තාම ඉවරයක් කරලා නැහැ වැඩේ යාන්ත්‍රණය දන්නවා. ඊට පස්සේ ජීවත් වෙන්න ඕනේ ඒ ඇති වෙන දේ දියල්ලම පවතිනවා කියන චරිචුරු ගාන ඉසాత බඳගෙන ආඬන කිසි කෙනෙක්ගේ අසුරක් පතන්න එපා. අසත්පුරුෂයි කියලා හිතන ඉතින් කර්මෙට කිට්ටි වෙවිලා ඇඟේ වදින්න ඉඩ තියෙනවා. පුළුවන් තරම් ඒගොල්ලන්ගෙන් අයින් වෙලා මේ සත්තු ඔය රිලෙවිය පැටව වදනවා. පින්නබුවම් වල කවදාකවත් මම දැකලා නැහැ. දැන් අපේ ගෑණිකොට පිට දමේ කම්බෙන ගියොත් මේ දවස් කීයක් මේ ක්ලිනික් යන්න ඕනේද? දොස්තරලා පොලි මේ ලෑස්ති කරගෙන අනේ මේවා කිව්වට තරහ වෙන්න එපා මේ මම මේ මට හිතෙන හැටි ඔය බැල්ලිය වදනවා මෙතන මේ මේ මේකේ යහපැත්තේ ටැංකිය හතර දන ඊරි වදද්දි ගහක් ඇදගෙන වෙట్లా මැරිලා එක පැටියකට පන්න ඊරිත් මැරිලා පැටවුත් මැරිලා මාසිකල විතර පස්සේ වන්ට වස්ස ගන්දත්තායි බලනකොට සමහර වදමින් ඉන්නවා එකෙක් වදලා ඒත් මැරිලා නඩුත් නැහැ උසාවි පොතේ ලියෙන්නෙත් නැහැ මොකක්වත් නැහැ මෙව්වට ගෙවතර වල ඉන්න ගියාම අම්මේ දැන් දැන් දරුවට හම්බ වෙනකොට දුවට ළමයි හම්බ වෙනකොට දැන් ආච්චිට ගොඩක් අමාරු. මේ රිට්‍රීට් වලට යන විදියක් නෑ දුවට බබෙක් හම්බ වෙන්නේ නෑ. ඉතින් මං අහන උඹට ලටමනවද? ආච්චි ළමයි හම්බ වෙන තම්බිට අමාරු වෙන්නේ. පිස්සු. ඒ තටමැමේ නැත්තම් මොකද මොකද වගේ. මට වෙව්වට ඉල්ල නැහැ hina. මට දවසකට ඔය වගේ 10ක් 15ක් අහන්නත් හම්බ වෙනවා. ඕගොල්ලන්ට වැඩිය මට අහන්න හම්බ වෙනවා. අහපු ගමන් මං හිතන්නේ මේ සියල්ල ලෝකේ සිද්ධ වෙන්නේ ඇති වෙලා නැති වෙන දේවල් වලට මොන්න තරම් ඉසాత බඳගෙන අඬනවාද? මොන්න තරම් අදාළ නැති දේවල් වලට කණපින්දම් ගහනවාද? ඉතින් ඒක තමයි මේ නෑකම කියන්නේ. ඒක තමයි මේ සහෝදරකම නෑදෑකම් යුතුයකම් අනේ එහෙමනම් ඒකනම් නෑදෑකම ඒකනම් යුතුයකම ඒක නොද්දකින් නොපතන් නොදෝමකින් මට ඕනේ ළඟ ඉන්නකට ඕන දෙයක් අවශ්‍ය වුණා නම් ඒකට සලකන්නේ ඒක වෙනම දෙයක් ඒක විය යුත්තක් අපේ ඒ කරුණාව මේ මේ අල්ල බදාගෙන මේ කරන දේවල් දිහා බලනකොට ඉබේ ඇතිව ඉබේ නැති වෙන දේවල් වලට කේන්දර බලන හැටි ඒ නැති වෙනකන් ඉවසන් නැතුව මේක මොකද මේ ආවේ අරක මොකද මේක මොකද කියලා අහන හැටි බලනකොට කෙලස් වල තියෙන ආශාව තියෙනවා. මේ වේදනාව වල තියෙන ආශාව තියෙනවා. ධර්මයට එච්චර තටමන්න ඕන ධර්මයේ තියෙන අරමුණ දිගේ බලාගෙන ඉන්න ඕන දේවල් මත වෙන ඕන දේවල් නැති වෙන ඕන දේවල් මත වෙන ඕන දේවල් නැති වෙන සත්‍ය කැඩෙන්නේ නැහැ. මේ මට හරි අප්සෙට් මේ ගොඩනැගිල්ල හදලා ඉවර වෙයි කියලා. මේක දිගටම හැන ගහනවනම් දිගටම සද්ද කරනවනම් ඒ තරමට හොඳයි. ඒ නිසා අපි මේ ජීවිතේ දිහා බලාගෙන බලන ක්‍රමේ දිහා බලපුවම අපි මේ ලෝකයා තනතන්න බොරු රංගපෑමක් කරන්නේ. ඇත්තම ප්‍රകൃතියත් අපි යෝග නැහැ. මේ අනුන්ට මේ මට කැක්කුම තියෙනවා මම මෙහෙම කෙනෙක් කියලා කරන්න මේ රංගපෑන නිසා අන්තිමට රිද්දත් නැහැ හැන්දත් නැහැ ගෙවිලා මැරෙනවා. ඔය එක එක්කත් අපි දිහා බලන්නෙත් නැහැ මරණ මොහොතේ. ඒ නිසා ඒක తాවකාලිකව පොඩ්ඩක් නතර කරලා මේ මම දැන් මෙතන කියන එකට ගන්න. ඒක තියෙන තාක් අන්තිම ලෙල් දෙන වාක්‍යය ඇත්ත. නැති වෙන හැමදේම ඒ ඒ පද්ධතිය තුලම නැති වෙනවා. මොනම ප්‍රතිකර්මයක්වත් ඕන ප්‍රතිකර්ම එපයි කියන එක නෙමෙයි මම මේ කියන්නේ. අපි මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කරන සම්පප්පලාප ටික හිතන්න මේ ඉබේ නැති වෙන දේවල් වලට මොන තරම් පොත්පත් ලියනවා. මොන තරම් ටෙලිෆෝන් කරනවා. මොන තරම් SMS කරනවා. මොන තරම් ටෙලි නාට්‍ය හදනවා. මේ සේරම ප්‍රපංච සංකප්පලාව භාවනා කරන එක නරහත් වෙලා නැහැ තව. මත යා දන්න සතියෙන් හිටියොත් මේ මතුවෙන දේවල් එතනම කපුරු පිට්ටුවා වගේ නැති වෙනවා. ආන්න ඒක දැනගත්ත දවසේ අපිට තේරෙනවා මේ නිවන දුකත් එක්කම හටගන්නේ අඳුරන්නේ නැති නිසායි ප්‍රශ්න තියෙන්නේ. අඳුරා ගන්න ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසර ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවෙන් පසුව කය සකසාගෙන අවධානය හුස්මට යොමු කර විනාඩි දෙක තුන තරම වේලාවක් තුල සිතත් කයත් සිහින් ලෙස සැහැල්ලු බවට පත්වන බව වැටහි. එකවරම කය පුරා යමක් ගමන් කරන බවක් දැනේ. එය සිසිල් වීමක්ද වැනිය. ඇතැම් විට කිහිප විටක්ද ඇතිවේ. සිතත් කයත් නිසල වූ බවක් වැටහි. භාවනාවේ දිගින් දිගටම රැඳී සිටීමට කැමැත්තක්ද ඇස් ඇරීමේ අපහසුතාවයක්ද දැනේ. ඒ தත්වයෙන් ඉදිරියට යාමක් නොමැතිව එකතැන සිටන සිටින ගතියක්ද දැනේ. එම தත්වය නිසා කලකිරුණු බවක් නොව මා දිනුවා දිනුවා යන අදහස ඇතිවේ. මේ தත්වය දියුණු කර ගැනීමට මා කල යුත්තේ කුමක්දයි පහදා දෙන්න. ඔය මම මෙතෙක් කියලා කියපු එකක්ම සම්පින්දනය කරනවා ඕනම දැනක ප්‍රශ්නයක් සැකයක් බයක් ඇති වුණොත් මූල කර්මස්ථානේ පොඩ්ඩක් අත ගාලා බලන්න. නෑනේ සැකයක් නෑ ප්‍රශ්නයක් නෑ බයක් නැත්නම් ඔය ඇවිල්ලා තියෙනක හොඳ මේක. එහෙම යන්නදේ. සැක තියෙනවා නම් විතරයි අපි අර මූල කර්මස්ථානේ පොඩ්ඩක් අත ගාලා මේ සැක අරගන්නේ. ඒකටයි මේ කය පාවිච්චි කරන, ඒකටයි ආනාපාන පාවිච්චි කරන, ඒකටයි වම දකුණ පාවිච්චි කරන්නේ. ඒක භාවනාව පැතිරෙන්න ගත්තනම් භාවනාව විවිධාංගීකරණය වෙන්න ගත්තනම් තමන්ට තේරෙන ඕන වෙලාවක යන්න පුළුවන් කියලා මූල කර්මත්තාන්ට එහෙනම් සම්පූර්ණ මේකට මේ කඩදොර ඇරලා දෝරේ ගලන්න අරන එක තමයි කරන්නේ. ඒක තමයි අපි ළඟ තිබිය යුතු සෙල්ලක්කාරකම. ඒක තමයි යෝගාවචරය කියලා කියන්නේ. අවසර ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පරංකේ කයහා සිත සංවර කොටගෙන විනාඩියකින් පමණ කොඳුනාරකයේ දිගේ ගමන් කරන වේදනාවක් දැනේ. ඒ දිස යොමු කර සිටින විට ක්‍රමයෙන් වේදනාව අඩු අඩු වූ බව දැන ඊළඟ විනාඩි දෙක තුනකින් පමණ ආශ්වාස ප්‍රශ්වාසය සෙමින් නමුත් පැහැදිලිව විඳින්මින් සිටියේ. ඒ අතරතුර දිග හුස්මක් දිග ප්‍රශ්වාසයක් ඇතිවන බවක් දැනියයි. මෙම දිග හුස්ම ගැනීමේ ආරම්භයත් මැදත් අගත් දැනී යන අතර ප්‍රශ්වාසයේ පටන් ගැනීමේදී අපහසු තද ගතියක් දැනෙන අයුරු වාර 4ක් 5ක් පමණ නිරීක්ෂණය කළෙමි. මෙය තවත් පැහැදිලිව බලා සිටින විට එම දිග ප්‍රස්වාසයේ අගහා ඊළඟට ඇතිවන ආශ්වාසයේ මුල කලින් දැනුණු පරිදි අපහසුව හා තද බව දැනී යයි. කෙටි හුස්ම ගැනීම හෙලීමේදී මෙවැන්නක් නොදැනේ. ආශ්වාස ප්‍රශ්වාසයේ අතරද බොහෝ විට දැනී යයි. ස්වාමින් වහන්සේ මේ தত্ত্বය ගැන අනුකම්පාවෙන් පැහැදිලි කරන දෙස රචනයේ සම්පූර්ණ වොඩි අටකරු මාරු වෙලා තියෙන්නේ. ඔය අන්තිමට කියන ත්‍රිකෙන් පටන් ගන්න රචනේ හරි. හොඳටම ආනපනේ වැටෙන වෙලාවේ විස්තිතික් කියන්නේ. ඊට ඉස්සලා කොන්ද රිදුනා, බඩේ කැක්කමක් ආවා. ඒ ඔක්කොම අර තොරතුරු මුස්පෙන්තු කරනවා. ඉදිරිපත් කිරීම පිලුණු කරනවා. ඇඹුල් බත්තේ ඉස්සරහට දානවා. තොරතුරු ටික තියෙනවා. ඉදිරිපත් කරලා තියෙන ස්වරූපේ වැරදි. නිසා යම් වෙලාවක මූල කර්මස්ථානයේ බුදුන්පත් උනාද එතනින් පටන් ගන්න. පටන් පස්සේ ලියනද මම මෙතෙන් එන්න ඉස්සෙල්ලා නම් මට කොන් දෙකක් වමත් තිබුණා. ඒකට ඒක අප්‍රධාන දෙයක් වෙනවානේ. දැන් මේක අර වැදගත් නැති මොකක්ද ඒක ප්‍රධාන තැන දාලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ කලේ ලියන්න පටන් ගත්තට පස්සේ ආනපන ඕනතරම් විතර බලතයි. ඒ ඉස්ලාම තියෙන ආනපන මොන්න දහංගට දාලා යාලු කරගන්න. යාලු කළ මූණට මූණ දාගෙන ඉඳ ගියාම ඔක්කොම තොරතුරු පේනවා. එතින්ට යන්නේ ඉස්සෙල්ලා මේ කය සතපන්න ඕනේ, වේදනාව නැති කර ගන්න ඕනේ, හිතවිලි නැති කර ගන්න ඒව කවුරුත් කරන දේ. ඒව නොලියන්න කියනත් නෙමෙයි ඒක රචනයේ අන්තිමටම දාන්න. ඔය මුලින්ම අන්තිමටම ලියන්න තියෙන මුලින් ලියලා මේක ඉදිරිපත් කරා නම් කමඨාන් සුද්ධ කරන්න දෙයක් නැහැ. හැමදාම ඔක 3-4 සැරයක් කරනකොට මේ ශිල්පේ මේ ක්‍රමවේදය අල්ලා ගන්නවා. කරුණු ඇත්ත ඉදිරිපත් වෙන්නේ නැත්නම් ওই ක්‍රමයට වෙන්නේ නැති නමුත් ඉදිරිපත් කරනකොට රචනය සැකී සංඥාවෙන් ඉදිරිපත් කරා. එතකොට අපේ ජීවිතේ සම්පූර්ණ ආකල්ප වෙනස් වෙනවා. කනපින්දම් කියන්න මෙපා. මොන්නම හේතුවක් නිසාවත් කියන්න එපා මේ පරිසරයත් කෙලසෙනවා. මූ දේවිය ගෙතේනවා. ශිරි දේවිය පැනලා යනවා. නිසා මොන අමාරුකම හරි ගමන හොඳ ටික කියලා පටන් අරගත්තොත් හරිගිය ටික Siri දේවිය ගෙට එනවා මූ දේවිය පිටිපස්සට යනවා. ඒක නිසා දෙන්න එපා. කෙලස් වලට ඉඩ දෙන්න එපා. මේ මායාට ඉඩ දෙන්න එපා. මූ දේවියට ඉඩ දෙන්න එපා. ලියනකොටම මතක තියාගන්න කමඨාන් සුද්ධ කිරීමේ කොලේ අරගෙන අරමුණ මේමයි මෙනේ කිරීමේමයි වැටුනේ මේමයි. හොඳම වැටුණ ටික ලියන්න. ඒ ටික ලියලි වුණාට පස්සේ ඉවරයි. ඉතින් ඒක අපිට ගණන් සර් කියලා දුන්නේ අයි ප්‍රශ්න පත්‍රය අතර ගත්තට පස්සේ විභාගෙට ගිහිල්ලා ලේසිම ගාන කරන්න සතුටි. ඒන විශ්වාසයෙන් ඊගාව ගාන කරන්න. අන්තිමට කොහොමඩක්වත් ලකුණු ලැබෙන අමාරුම ගාන පටන් ගන්න එපා. එතකොට ඒක වැරදුනාට පස්සේ හිස අවුල් වුණාම ගණන් මුළු පත්‍රයම උස්පීන්තුර ගන්න. එතන හොඳට ගණන් පත්‍රය කියවලා ලේසිම ගානෙන් පටන් ගන්න. ඒක පහසු තැනෙන් පටන් ගන්න කියන මූල ධර්මයක් විපස්සනා වෙ තියෙන්නේ. අපි එහෙම නෙවෙයි අං සංකීර්ණව තැනින් පටන් ගන්න හදනවා. ඉතින් ඊට පස්සේ හුස්ම ගන්න ගන්න හම්බ වෙන්නේ අඩුම වතුර තැනින් බහින්න දොළට. ඒක තමයි තොට කියලා කියන්නේ. තීර්ථකය කියලා කියන්නේ. ඒ ක්‍රමයෙන් අතුරට යනකොට ඕන දෙයකට පුරුදු වෙන්න පුළුවන්. ඒ නිසා ඉදිරිපත් කිරීමේ ක්‍රමය විතරයි වැරද්ද. මේක නැවත නැවත කරනකොට අත්දැකීම හරියයි කියලා කියනවා. අවසර ස්වාමින් වහන්සේ ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී සතිය සතිය පිහිටවාගත හැකි නම් වම දකුණ පමණක් මෙනෙහි කිරීම පමණක් ප්‍රමාණ වේද පහදා දෙන්න. ඔසවනවා, ගෙනියනවා, තබනවා යන පියවරද අපහසු කාර්යයක් නොවේ. මේ කියවකනාට මේ දැන් මේ එනකොට මම උත්තර නොදුන්නා තේරෙනවා කියලා හිතෙන්නේ නැත්නම් කියලාම ඒකටම උත්තර දෙන්න ඕනේ කියලා හිතෙන්නේ. කැමැතිද ප්‍රශ්න ලියපු එකනා දැන් මෙතෙක් වෙලා අපි සාකච්ඡා කරපු එකම 10 15 සැරයක් කියන්න හදපුගේ හැටියට මෙනෙහි කිරීමද වැදගත් කියන්නේ සතියේද වැදගත් වෙන්නේ. ඒමනම් මෙනේ නොකරවෝ මෙනේ කරවෝ බබා බුදින එක නම් වැදගත් වෙන්නේ කකුල් දෙක හොල්ලෝල්ලන් නැලවිලි කැවි කියනද කකුල් දෙක හොල්ලන්නේ නැතුව නැලවිලි කැවි කියනද නැලවිලි හෙල්ලිලා දෙකම නැතුව ඉන්නවද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ බබා බුදිය ගන්න බුදි අනේ බබා බුදිය ගත බුදිය ගත්ත මොකද කකුල් දෙක හොල්ලන්න බැරි වුණානේ කියලා අම්මා නන්න ගත්තොත් අනේ බබා නින්ද ගියා මට නැලවිල් කවිය කියා ගන්න බැරි වුණා නේද කියලා. ඉතින් අම්මා නලවන්න වෙන නැලවිල් කවියක් කියන්නේ. ඔය තමයි උගන්වීමේ අපේ අධ්‍යාපන ක්‍රමේ තියෙන වැරද්ද. අපි මේ මේ ක්‍රමවේදේ නගලන මිසක ප්‍රතිඵලය බලන්නේ නැහැ. ප්‍රතිඵල ලැබිලා තියෙද්දි මේ පොවන්න හදනවා වක්රන්න හදනවා. ඉතින් හිතන්න අපි අපිට නිතර එක දිගට එකතු වෙලා භාවනා කරන්න හම්බුනේ නැත්තම් කඩින් කඩ භාවනා කරන අපි මේ වගේ ධර්මයක් කවදා තේරුම් ගනීද කියන්නේ? ඉඳගෙන එක තැනකම තියාන ගහලා බැනලා දඬුවම් කෙරුවොත් විතර ඩිංගිත්තක් අපි විප්ලවීය හිතන්න පටන් ගන්නවා අපිට ඕන කරන්නේ සතිය නා බලලා මැට්ටෙන් වුණාම කොමීවලනවා සතිය පිටවා ගන්න එක තමයි කරන්න ඔව් එතකොට ප්‍රශ්නේ අපි දැන් ප්‍රශ්නේ අපි කොහොමද අන අන මේ සක්මනේ සවිස්තර බලන එකට වඩා සතිය හිතව ගන්න පුළුවන් නම් ඒක කළ යුතුයි. ඔය ඒක සඳහා සවිස්තරව කෙරුවත් සංක්ෂිප්ත කෙරුවත් ඒක තව අවස්ථාවකට තමන් කරන්න ඕන. මතක තියාගන්න කොච්චර වෙලා සතිය අර ධක්මනත් එක පිහිටනවාද පිහිටීම වැඩිවීම සඳහා කළ යුත්තක් කරන්න කියනවා මිසක් ඉක්ම ඉක්මන මෙනේ කරන්න නැත්නම් මෙනේ නොකර ඉන්න කියන දේවල් ඉස්සර කරන්න එපා. අපි සතිය වැඩි කරන්නනේ හදන්නේ. පරියන්කෙත් එච්චරයි. මේ ජීඳා වැඩවලත් එච්චරයි. ක්‍රමවේදෙ නෙමෙයි අපි අවබෝධයක් තියෙන්න ඕනේ මේ කොහටද යන්න හදන්නේ කියලා. ඒක තමයි මේ කමඨාන් සුද්ධ කරන ඕකමයි. අපි ඒ නිසා නෝ ඊගා ප්‍රශ්න. අවසර ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේ යෙදී සිටින විට ආස්වාසයේ අග සහ ප්‍රස්වාසයේ මුල හඳුනා ගැනීම සඳහා ආස්වාසය කරන විට එක දෙක වශයෙන් ගණන් කරමින් ඒ සමගම ප්‍රස්වාසයේ පටන් ගැනීම එක දෙක වශයෙන් ගණන් කර වෙන් කර ගත්ෙමි. මෙසේ කිරීම සුදුසුදයි පහදා දෙන මෙන් ඔබ වහන්සේගේ දෙපා නැමද ඉල්ලා ඉල්ලමි. ඔබ වහන්සේට නිරෝගී බව හා දීර්ඝායුෂ ලැබේවා. මේකත් ඒ වගේම ප්‍රශ්නයක්. ඉතින් කැමැතිද මේ ප්‍රශ්නේ මේ ඉදිරිපත් කරේ කරනකොට ඇත්තට මේක ප්‍රශ්නයක්ද නැත්නම් මේ මෙතේ සාකච්ඡා කරපෙකින් Tamanට ඉඟි ලැබිලාද තියෙන්නේ? මම උත්තර දෙන්න නැතුව විසඳ ගන්න පුළුවන්. කැමැතිද ප්‍රශ්න ලියපෙකන ඉදිරිපත් වෙන්න? මුල් ප්‍රශ්න දෙකේදී මම පැහැදිලි වශයෙන්ම මතක් කරා ওই විස්තර විභාග මොකුත් එපා ඉන්න ඉරියව්වට ගිහිල්ලා ආනපනෙ මතු කරගෙන ආනපනෙ හොඳට යාළු වෙනකන් කටයුතු කරන්න එතකොට තමයි යාගේ අංගපසංග ඔක්කොම බලා ගන්න පුළුවන් වෙන්නේ. පටන් ගන්නකොටම ওই විස්තර වලින් පටන් ගන්නවා කියන්නේම කවදාකවත් හරියන වැඩක් නෙවෙයි. ඒ නිසා අනුපූර්ව පිළිවෙලට යන්න. ඒ නැත්තම් මේකේ මුල් දීපු ප්‍රශ්න දෙකට උතුරට දීපු උත්තර තමන් ඒක ග්‍රහණය කරගන්න. එහෙම නැත්නම් හැම එකනාටම එක එක එක කියන්න ගියාම ඉවරයක් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒකයි මේ සාමූහික කමඨාන් සුද්ධ කිරීමේ මට තියෙන ආනිසංසෙ. නමුත් මම දන්නවා යාටම උත්තර දුන්නේ නැත්නම් හිතටමදි. නමුත් මතක තියානින්න එක කරලා දෙකට යන්න දෙක කරලා තුනට යන්න මේ ඉලක්කම් ගණන් ක්‍රමයකයි අන්තිම බලන්න හදනවයි කියලා කියන්නේ ආනාපානෙ හොද්දටම දැක්කට පස්සේ තමයි අන්තිම පේන්නේ. ආනපන බලන්නේ නැතුව කොහේ යන්නේ මම බලන්නේ. ඒ නිසා මේ මුල් ප්‍රශ්න දෙකෙන් පරිමහ ගන්නයි කියලා මම ඉල්ලයි. අවසරයි. ලිඛිත ප්‍රශ්න. දැන් අපි පැයකුත් විනාඩි 20ක් විතර අරගෙන තියෙනවා. සතිವಾರේ සමාප්ත කරන්න ඉස්සලා කාට හරි වෙන අවස්ථාවක් ඇටියට කිව්ව යුතු විශේෂ කාරණාවක් තියෙනවා නම් අපි වෙලා ගන්නවා. එහෙම නැත්නම් අපි මෙතනින් සතිವಾರේ නිමාව සටහන් කරන්නයි බලාපොරොත්තු. සම්බන්ධ වෙච්ච ශිරු දිනාටම තෙරුවන් සරණයි.